ධර්ම සාකච්ඡාකට කාලය ගැනීම අපේ චාරිත්‍රය. අදත් අපි බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහා කාලය ගැනීමටයි. ඉතින් මේ මුල් විනාඩි ශේ පිළිබඳවද පැනක් ඉදිරිපත් වූ කල්ලි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයකට නොබැසී එන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවනකොට සෝබන්තෝ වනං රාජානෝ මුත්තාමනි විභූසිතා යථා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුෙහි සීලාභරණේ මෙමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්ත කිලමථාන යෝගයට ආයත්වන කෂ්ඨ වෘත තුස්කරාසන ආදී වර්ධනය කොට ශරීර සෞඛ්‍ය අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ඊලංකම් ආදී සුදු කරණක් නැතුව දිනචරියා කිසිලසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර හැරියන එක කරුණක් පැමිණි කල්ලි ආරක්ෂකව සමගොස් නොපමාව පැමිණිය යුතුය. හිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතු වන හේයින් හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්තන හා රකින්න දුතාංග ආදී ආචාර්ය උපාධ්‍යාන දින්නමුත් ශේෂාන්ට නොදැනේ දැනෙනසේ කළ යුතුය. හලෝ තෙරුවන් සරණයි. හොඳයි අපි මේ විවස්ථාව කියවන අවස්ථාවේ ඉන්නේ ජීවිතයේ එතන පටන් සම්බන්ධ වෙන්නයි කියලා අපි ආරාධනා කරනවා. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රහිතං සාදී තබ්බං ඊ වදාලා බැවින් රන්රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදන් කිරීම, සිවුරු පිළිකර පොත්පත් ආදී මුදලට දීම, අර මුදල් පිහිටවීම, මුදල් ලැබීම පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල්පත් තැන්පත් කිරීම ආදී කිසිම සැටියකින් කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණ වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනයේ සඳහා මේ ශිෂ්‍ය පිරිස සම්බන්ධ නොගිය යුතුය. අනවසරයේ කැමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාර්ක ස්වභාවයේ අනුමැතිය ඇතිවීම අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ බාහිර ගැනීම හෝ කළ යුතුය. එසේ නොකරන හිතුමත ඉදි කරන සීනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් වෙහි නැත. පෞද්ගලිකව ශිෂ්‍යාන ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකටම් පවරා නොගත යුතුයි. නැවතී සිටින් තැනකින් අන්තනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසරපත්‍යක් රැගෙන යා යුතුය. සීරිචාරිව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නීමේ පරිදි ශ්‍රී කල්යාණි පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතුය. භික්ෂු සාමණේර සංඝරත්න ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් අතර ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රම සංස්ථාවෙහි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුයි. කරුප සම්පදා විනය කර්මයේ සිටි කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දනුන් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදාන කුල යෝගාශ්‍රමයේ ගරු ගරු උපසම්පදා විනය කර්ම සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේර වරුන් ගරු උපසම්පදා විනය කර්ම සඳහා ඇතුළත් නොකරගත යුතුය. පද්ද සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී සාසනික කර විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමීය යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අන්දනවතුම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සිරු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථයේ සීගන්විය යුතුය. මේ නියමිත ව්‍යවස්ථාවන් බිඳමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වරදේ යෙදේ නම් උපදේශක මණ්ඩලේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. අපි මේ මුල් විනාඩි ස්වල්පේ ගත කරේ යෝගාශ්‍රමීය කතිකාවතේ දෙවනි කොටස කියවීමටයි. එපමණකින් අපේ පළවෙනි අංකය સમાપ્ત වෙනවා. අනිත් දවසේ ආරම්භයේදී අපිට තියෙන යෝගාවචර දිනචරියාව බව සිහිපත් කරනවා. ඒ අනුව මම ආරාධනා කරනවා ධම්මපද ගාථාව අපිට නියමිත ධම්මත ගාථාව ද ඉදිරිපත් කරන්න. මෙලෙසුම් කෙරෙන් වෙන්නෝ ඒතනත්තා බ්‍රාහමණයාය අර්ථ යමෙක් සියලු දස සංයෝජනයන් සිඳ සෝවාන් මගින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන තුනද සේතගමි මගින් කාමරාග ව්‍යාපාද යන සංයෝජන දෙදෙනාගේ දලගතිද අනගමේ මගින් ඒ දෙක සහ මුලින්ද රහත් මගින් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා යන සංයෝජන පසද සිඳ දම එකතියෙන් නොතැතිගෙන සිටිනේද රාදොස්සය සංගයන් ඉක්ම වූ සියලු කෙලසුන්ගෙන් වෙන් වූ ඒතනත්තා මම බ්‍රාහමණයයි කියමි සබ්බ සංයෝජනං සියල් සංයෝජුන්‍ය දස සංයෝජනය දස වැදෑරුම් වෙති අප්‍රමාද වගේ 11 සන ගයයි වර්ණේ බලන්න මෙය පරිකාස්සති ඇති නොගැනීමය දුරා බිය නොවීමය සංඝාතිකං සංගයන් ඉක්මවීමය සංගනම් රාදෝසය වශයෙන් දැක්වෙන මොහුය විසඤ්ඤුත්තං වෙන් වූ ඔහුය කෙලසුන් කෙරෙන් මොනාට මිදුණු තැනක්කාය නිදාණය උග්ගසේන සිටුපුත් රජගහනුර උග්ගසේන සිටුපුතුන් පිළිබඳව වදාළ සංහාවක 15 වන ගයට ලියු නිදාන කතා මේ සේමය 618 වන පිටුව බලන්න. සම්බ සංයෝජනං චත්තා යෝචේන පරිතස්සති සංඝාතිගං විසඤ්ඤුත්තං සමහං භූමි බ්‍රාහමණං මේක ඇත්තටම අර තසාවතාවරාවක් කියන තස්තේ පස්කල සහ ධාර භාවයට පත්වෙච්ච කෙනෙක් ආර්ය පු탁ෂණ කියන එකට ආ වචන දෙකක් අරවත් වෙනදි පාවිච්චි කරනවා. ආර්යයන් වහන්සේ ස්ථාවරයි. තසයි ත්‍රස්තයටපත් වෙන්නේ. ඒකට ත්‍රස්ත කරන්නේ බයි කරන්නේ නැහැ. ත්‍රස්ත භාවයටපත් වෙනවා. ඒ නිසා ඇත්තටම අපි පිට කට්ටියට ත්‍රස්තවාදීන් කිව්වට අපිම තමයි ත්‍රස්තවාදී. අපි ත්‍රස්ත වෙන්නේ අපේ කෙලෙස් නිසා. එහෙම නැතුව මේ ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත කටයුතු නිසා නෙවෙයි. ඒ නිසා මේ ත්‍රස්තවාදී නසන්න හදනවයි කියලා ඒ ප්‍රභාකරන් මරන්න හැදුවට ඒක නිකන් අර කැකිලි රජුගේ නඩු තීන්දුව තමයි. මට මතකයි යෝකට හොඳ රචනයක් ලියලා තිබුණා තාමකල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ <clears throat> මම පැවිදිනකොට ඒ පොත අරන් තියා හිටියා. ත්‍රස්තවාදයේ මැඩලෙනු මහා තෙරවරු කියලා අපේ අපවත්ිය දාල මහා නායක ඥානාරාම ස්වාමීන් වහන්සේ පණ්ඩිත ශාන්තිගේ වැඩපිළිවෙල නිසා ත්‍රස්තයට බය වෙන්නේ නැති පිළිසක් හදන්න හදනවා. එච්චරයි. ඒක තමයි ත්‍රස්තවාදයේ මැඩලන් තියෙන ක්‍රමය. එහෙම නැත්නම් මේ බාහිරේ ත්‍රස්තවාදයේ මැඩලන් හදනවා කියලා කියන්නේ තව තවත් අපේ ත්‍රස්ත බව පෙන්නලා අර ත්‍රස්තවාදයෙන් තව කුලප්පු කරලා කරන්න බැරි වැඩක්. ඉතින් අපි සමහර වෙලාවට රෝගේ සම්පූර්ණ නැති කරන්න බැරි නම් අපි රෝග ලක්ෂණ නැති කිරීම කරනවා. ඒක වෙදකම හෙදකම දෙකෙන් ඒක තමයි කරන්නේ. ඉතින් වෙදකම කියලා කියන්නේ සාමාන්‍ය රෝග ලක්ෂණ නැති කිරීම. අද මහා ලොකුට කතා කරන්නේ ඕක. නමුත් කරන්න තියෙන හෙදකමයි ආහාර විහාර මනෝ ව්‍යාපාර හදාගත්තාම වෙදුරු පැන්සොන් අරින්න පුළුවන්. කිසි වෙදෙක් ඕන කරන්නේ නැහැ. හැබැයි ලෙඩ වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. ලෙඩ වුණාට පස්සේ වෙද්දුන්න වඳින්න වෙනවා. මොකද ඉතින් කරගන්න දෙයක් නැහැ. නමුත් ඒක කෙලවර නෙවෙයි. මේකෙදි බාහිර ත්‍රස්තවාදයේ මැඩලීම ලෝකයේ දේශපාලන නැත්නම් විවස්ථාදායක සභාවල වැඩ මිසක් බෞද්ධයෙක් හෝ විපස්සනා පැත්තෙන් බලන්න බෑ. විපස්සනා පැත්තෙන් බලන්න ඕනේ ත්‍රස්ත වෙන හිත, කුප්ප හිත අපේ කුප්ප ගතියක් මිසක් බාහිර කෙනෙක් නෙවෙයි. මේක බාහිර කෙනෙකුට බාර දීලා බාහිර කෙනා නඩත්තු කරන්න හදනවා කියලා කියන්නේ අර රිමෝට් කන්ට්‍රෝල් එකේ වැඩි රිමෝට් කන්ට්‍රෝල් එකට දීලා ඒකට බාර දෙන එක. ඉතින් ඒකදී අපි නැවතත් මම මතක් කරනවා එව්වත් කළ යුතුයි රෝග ලක්ෂණ නැති කිරීමක් කරන්න ඕනේ රෝග මූලය හොයාගෙන රෝග මූලය නැති කරන්නත් ඕනේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් දේශපාලනඥයන්ට එච්චර කැමති වෙන කතාවක් නෙවෙයි. අනේ බුද්ධාගම මේ රකින්න බාර අරගෙන ඉන්න කට්ටිය කැමති වෙනෙකුත් නෙවෙයි. ඒගොල්ලෝ කියන්නේ අනිවාර්යයෙන්ම මේ දේශපාලනඥයෙක් වශයෙන් අපිට ත්‍රස්තේ නැති කරලා දෙන්න ඊට පස්සේ අපි නිවන් දකින්නම් භාවනා කරන්නම් නිස්සද්ද තැනකට ගිහිල්ලයි කියන්නේ. ඉතින් ඒක මේ කෙරණ වෙදකමක් නෙවෙයි. එනිසා අර ත්‍රස්තේ නැති කරන එකට සරුවචනාංශ දීපු උත්තරේ තමයි ත්‍රස්තයට බයට කියන නමක් තමයි කෙලස් කියලා කියන්නේ. බය කෙලස් කියන දෙකම සමාන වචන දෙකක්. ඒ නිසා කෙලස් තියෙන තාක්කල් අපි බය වෙනවා සංයෝජන 10 මාර්ගයේම. ඒ සංයෝජන 10 හරියට අපි ආකාශ වල උසලා තියෙන රූකඩේක රූකඩේ නූල් 10ක් වගේ. ඒ ඕනම නූලක් ගැස්සුණොත් රූකඩේ නතරයි. ඒ රූකඩ 10 නූල් 10 නැත්තම් මේ රූකඩේට ඉන්න බෑ කියලා තමයි අපි සාමාන්‍යයෙන් පෘථග්ජනයාගේ හිත තියෙන්නේ. අපි ඔක්කොම වැඩ වෙන්නේ මේ නූල් 10න්. ඉතින් මේ නූල් 10ට වැඳගෙන හිටියට අපිට එන සෑම කම්පනයක්ම චංචලයක් වෙන්නේ නූල් 10න් තමයි. සරුවත්තරන්සේ කියනවා කපල හරින්නේ කියලා. කපල හරියා මොකක්වත් වෙන්නේ නැහැ ඔය කලබලයක් නැහැ. අපිට හිතෙන්නේ නෑ නෑ මේකේ තමයි පණ තියෙන්නේ. ඒක නිසා ඔය දැන නොදැන කාම රාගයෙන් තමයි වඩන්නේ. නැත්නම් අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදී වශයෙන් දස සංයෝජන ධර්ම වඩනවා. අනේ මෙච්චරයි දන්නේ. මේ ටිකෙන් තමයි යන්තම් අපිට පණ රැකෙන්නේ කියලා. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද? ඒකෙන් තමයි අපිට ඔය එන්න තියෙන කම්පන චංචල වේග, ඉන්ජන කම්පන චංචල එන්න පටන් අරගන්නේ. ඉතින් අර සිංහල කවියක් තියෙනවා අතකින් දඬු බෑය අතකින් කරවැළය ලිඳේ පණිදාය පැන්නොත් මරණ තුනක් ඇති මිනිහ පැණි කෑය කියලා දඬු වැල තියෙන දඬු වෙලා බෑයක් තියෙන අත්තකට පයින්නවා මිනිස්සේ පැනපුවාම වැටෙන්නේ අත්තත් පාත් කරගෙන ලිඳකට අත්ත අතහැරියෝ ලිඳට වැටෙනවා ලිඳ ඇතුලේ නයෙක් ඉන්නවා කැලෙන් ඇවිල්ලා මේ ලිඳට ඈතින් අලියෙක් ගහන්න හදනවා එතකොට ඒ මිනිස්සේ මේ අල්ලගෙන ඉන්න අත්තෙත් කරවලෙක් නෑ මේ කරවලා ලිඳේ අත්තේ මීපැණි දඬු වෙලා මේ පැත්තෙන් අලියෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මනුස්සය අත්තක් ජරජර ගන්නවා දැන්. කඩානක් දන්න ඒ ඔක්කොම ඉතින් අර දඬු වෙලා බෑ කනවලු. ඒක තමයි පුත්තජනයි කියලා කියන්නේ. ඉතින් අර වටේ තියෙන දස සංයෝජන ධර්ම තමයි මේ චංචල කම්පන වලට අපිට හේතු වෙලා තියෙන. ඒක සාරවත්න දේශනාවේ උපනිෂා සූත්‍රයේදී උපනිෂා නෙවෙයි නිස්සේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා නිස්සය යමකට අපි හේතු උනොත් ඒ හේතු වෙන දේ නිසා චලනයක් කම්පනයක් ඇති වෙනවා. අපි හිතනවා හේතු වෙන්නේ චංචලේ නැති කරන්න කියලා. අපි හේතු වෙන්නේ අතර කණුවකට වගේ දෙයකට. නමුත් බලනකොට ඒකෙන් තමයි කම්පනය අපිට දෙන්නේ. ඒ නිසා අපි ඕ නෑදෑයෝ විශාල පිරිසකගේ තියෙන අපි කියනවා ඒවට ඥාති පරිවර්තේ කියලා. ඥාතියන්ට ඇති බැඳීම තුලින් අපි හිතන අපිට ස්ථිරසාරකම ජීවිතයක් ලැබෙයි කියලා. නමුත් හම්බෙන්නේ මොකද්ද? උදේ ඉඳලා හැන්ද වෙනකන් ස්පාසුවක් නැති කරදර ටිකක් විතරයි. ඉතින් සමාජ ධර්ම වල බාර ගන්න කරන කතාවක් නෙවෙයි මම කියන්නේ. අනිත් එක තමයි මේ බැංකු රක්ෂණ ස්ථානවල තියෙන සල්ලි ටිකෙන් තමයි අපි රැකෙන්නේ කියලා හිතා ඉන්නවා. ඉතින් ඒක හොඳට පේන තියෙනවා ඉඳපු ගමන් සල්ලි මේ අවලංගු කරනවා. එන්න පෙර මහත්තයා ඉන්න කාලේ එකපාරක් අවලංගු කරා තේරෙනවා. අවලංගු කරනකොට ඔන්න අලුත් සල්ලි ගන්න ගියාම සල්ලි කාරෝ පොලිමේ ඉන්න ඕනේ. දැන් මේ ළඟදී උනේ ආර්ථික උද්දමනයක් ආවට පස්සේ හැමදාම පත්තරේ බලන්න ඕනේ අද ඩොලරකේ ගාණ කීයද කියලා. ඒ අනුව තමයි පපුවේ ගැස්ම ඉහළ පහළ යන්නේ. ඉතින් ඒක තේරෙන්නේ අපිට ඒ වුණත් අපි දෙනවා කියමක් කමක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. මේ ਸਰවචනාසිකේ දර්ශනය තුල විපස්සනාවේ හෝ සමාජ දර්ශනය තුල කියලා තියෙන්නේ මේ අපි අල්ලාගෙන ඉන්නේ එකකින්වත් මේ බලාපොරොත්තු තියෙන එකකින්වත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ අනිවාර්යයෙන්ම සුන් වෙනවමයි. නමුත් අපි নানা ප්‍රකාර කරුණු කියනවා නෑ නෑ ඔය කොච්චර කිව්වත් ওই තරම් ඔක කැත නෑ. ඔකේ ටිකක් හොඳ කෑල්ලක් තියෙනවා ඒක හම්බ වෙනකන් ඔක පිරිමැද ගැන්ට ඊමු කියලා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුගේ කෙලස් කෙලස් වල කියන නම තමයි බය. කෙලස් තියෙන තාක්කල් බය තියෙනවා. ඒක නිසා මේක අපි නිකන් හරියට මේ ඒකෙම ඉඳගෙන ඒක ගැන කතා කරන නිසා මොකද්ද මේකෙන් ඇති වැඩේ කියලා අහන්න පුළුවන්. අපි ඔක්කොමලා මේ වලේ ඉඳගෙන මේ ගැන කතා කරන එක ඇති වැඩේ මොකද්ද? එතකොට වෙන්නේ අපේ මේ සුද්ධත්වය, අපේ හැකියාවන්, අපේ අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය පිරිහෙනවා නේද කියලා කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඒකට කියන්නේ දර්ශන විද්‍යාවේ නාස්තිකවාදය කියලා. අපි ළඟ දැන් කුණු වෙලා ඉන්නේ අපි ළඟ කෙලස් තියෙන්නේ ඉතින් කෙලස් වලින් කෙලස් තියෙද්දි කරන්නේම අල්ලන එකමයි අල්ලන්න අල්ලන්න වෙන්නේ තව කම්පැනි තන්තර වැඩි වෙන එකයි කියලා කියමනේ පිස්සට පිස්සයි පිස්සයි කියමනේ ඇති වැඩේ මොකද්ද කියලා අනික් ආගම් කියනවා එහෙම නෙවෙයි ඒ පැත්ත අමතක කරන්න කරන්න දෙයක් නැති නිසා අපිට එල්ලෙන්න පුළුවන් වැලක් තියෙන පැත්තකට යන්න. ඉතින් සද්ධා විචර කරගෙන යනවා. සරුවචනාසාර කුණු වෙච්ච පොල් ගෙඩිය හතරමං හන්දිය ගැහුවා වගේ ඇසකල් කටවා වැච්චි ලබු ගෙඩි ගහනවනේ මේ හතරමං හන්දිය ගැහුවා වගේ හත්ති කොණයන්න ගහලා පෙන්නලා තිනවා. කොතන එල්ලුණත් අන්තිමට බයක් විතරයි ඉතුරු වෙන්නේ. අන්තිමට ත්‍රස්තකමක් විතරයි ඉතුරු වෙන්නේ. අපි ඊට පස්සේ කියනවා මේ මනුස්සයාගේ මූණේ දල දෙකක් තිබුණ නිසා විරූප නිසා ත්‍රස්තවාදියයි කියලා ඒකට නම් ගන්න හදනවා. නමුත් ත්‍රස්තට කම්පන තන්ත්‍ර වෙන ගතියදීයි බුදුහාමරෝ උපහාසාත්මකව බලාගෙන ඉන්නේ. උඹලා සැලෙනවා නම් ඒ සැලෙන පිටේ වනේ තියෙන මේවා වඳුරට බයයි කියලා සිංහල කියවනක් තියෙනවා. පිටේ වනේ තියෙනකන් උඹ අකුලෙ රින්ගන්නේ මොකද උදානවා අකුලේ එනවා. පිටේ වනේ නැතිවීම අකුලෙ රින්ගනවා. ඒකම ਸਰවඥාන්සේ දේශනා කළා තිනවා අතේ වනයක් තියෙන මිනිහා වසභාජන වලට අත දාන්නේ නැහැ කියලා. අතේවණයක් නැත්තම් බය නැතුව වසපාදනට අත දානවා පාණිනාමි වනේ වනේ නාස කියලා. ඉතින් ඒ නිසා කවුරු හරි මේ නිරෝගී සම්පන්නව වසභාජනෙට අත දානවා දකින්නකොට අර අතේ තුවාලේ ඉන්න කට්ටිය හරියට කම්පණ වෙනවා අයියෝ මේ කරන්නේ සමාජ විරෝධී ධර්මයක් අයියෝම කරන්නේ බුදුහාමර කිව්වේ වසභාජනෙට අත දාන්න එපා කියලා නේද? ඉතින් මොකද අත දාන්නේ කියලා. දාන මිනිහා දන්නවා තමන්ගේ අතේ තුවාල නිසා ඕනේ වාදනයකට දාන්න පුළුවන්. ඒ වගේම ඕනේ ත්‍රස්තයකට මුහුණ දෙන්න පුළුවන්. Taman තුන සැලෙන චංචල කම්පන ගති නැති නිසා. ඕක තමයි ඔය සමාජ මට්ටමේ තියෙන චංචල කම්පන ගතිය. ඕක ගේනවා තාමත්ම සියුම් තැනට ආනාපාන සති භාවනාවට ඒකෙදී පටිසම්භිදා මාර්ගය තියෙන්නේ. ඒකේ කියලා තියෙනවා කොච්චර දුරට මේ සතිය ආරක්ෂාව ලබා දෙනවද අසතිමත් පුද්ගලයා සැලෙනවද කම්පණ වෙනවද චංචල වෙනවද බය වෙනවද කියලා. ඒ නිසා සමාජික මට්ටමේ සෝ නිවන පැත්තෙන් මේ චංචල කම්පන ගති කෙලෙස් වලට ආරූඪ කරාට භාවනා කරන යෝගාවචරයාට මේ චංචල කම්පන ගති චිත්තක්ෂණයක කපලා නිවනේ රස විඳින්න පුළුවන් සතිය තියෙනවා. සතිමත් වෙන ඕනේ චිත්තක්ෂණයක ඔය චංචල කම්පන නැහැ. ඒකෙදි කියනවා ආස්වාසයේ හිත පිහිටවන්නේ නැත්නම් අපි කියන ආස්වාස මෙනෙහි කරන වෙලාවේ ආස්වාසය මෙනෙහි කරන්නේ හිත පවත්තන යෝගාවචරයේ හිත ප්‍රස්වාසයේ විශේෂ සැලී ප්‍රස්වාසයට හිත ගියොත් කම්පන චංචල පහළ වෙනවා කියලා සාරිපුත්‍ර සංසය සඳහන් කරලා තියෙනවා. ආස්වාස විශේෂ හිත යොදනාවේ ප්‍රස්වාසයට හිත ගියොත් ආස්වාස වෙලේ හිත යොදනකොට සද්දයකට හිත ගියොත් ආස්වාසයේ හිත යොදනකොට හිතවිල්ලකට හිත ගියොත් ආස්වාසයේ හිත යොදනකොට වේදනාවට හිත ගියොත් කම්පන චංචල වෙනවා. යම්ම වෙලාවක ආස්වාසය මෙනෙහි කරන්නේ ආස්වාසයේම හිත තියෙනවනම් ආරක්ෂාවක් තියෙනවා. ඒ නිසා සතියට පෙන්වන්නේ ආරක්ක පච්චපට්ඨාන කියලා. මූණ දාලා ඉන්නවනම් තමන්ගේ අරමුණට අම්මා ගොඩක් ඉන්නා වගේ ආහව තමන්ගේ පැලැස්සට ගියා වගේ ලොකු ආරසාවක් දැනෙනවා. ඒකට ඉන්ජින චංචල කම්පන කියන දේවල් නැතු වෙනවා. ඉන්ජි තංච පන්දි තන්ත කියලා ස්පන්දන වීම සහ කම්පන වීම සැලෙන ගතිය වලට පෙන්වන දෙයක්. ඉතින් ඒක සරුවචනාංශයේගේ මේ කියන්නේ මේ මැජික් ගතිය, ඉලෙක්ට්‍රික් ගතිය තමයි කොච්චර කොච්චර කෙලෙස තිබුණත් කොච්චර සංයෝජන ධර්ම තිබ්බත් එක චිත්තක්ෂණයක බලන්න පුළුවන් මට නිවන් දකින්න පුළුවන්ද කියලා කොහොමද එක චිත්තක්ෂණයක සතිය පිටේවන ආශ්වාස වෙලා ආශ්වාස ප්‍රශ්වාස වෙලා ප්‍රශ්වාස පිම්බෙන වෙලා පිම්බෙනවා හැකිලෙනවා හැකිලෙනවා වම තිනකොට වම දාන්නවා දකුණ දකුණ දාන්නවා ওই චංචල කම්පන ගති නැහැ ඒක මේ ඒවා බලව කියලා පෙන්වන්න පුළුවන් දෙයක් මේ ඇවිල්ලා කරලා බලන්න හැබැයි හරියට සතිය කියන එක දැනගන්න ඕනේ. මොකද්ද සතිය කියන්නේ කියලා? සතිය කියන්නේ කල්පනා කිරීමක්වත් හරි කියන එක කියලා සැලෙන එකක්වත් ඊයේ හිතන එකක්වත් හිත එකක්වත් නෙවෙයි. හුස්ම ගන්න වෙලාවේදී ගන්න බව ගන්න. ඉතින් ඒක නිසා ඒකට විතරක් හුස්ම ගන්න වෙලාවේදී ගන්න බව මෙනෙහි කරනට විතරක්ම කියනවා තදංග නිබ්බුතිය කියලා චිත්තක්ෂණයක නිවන කියලා. මෙතන ඉන්න කිසිම කෙනෙකුට මම හිතනවා ඒක ආධුනික දෙයක්වත් මේ ආගන්තුක දෙයක්වත් නෙවෙයි ඔක්කොමලා දාන්න. ප්‍රශ්නේ තියෙන්නේ එක චිත්තක්ෂණයක තියෙන සතිය ඊගා චිත්තක්ෂණයට ගෙනියන්නේ කොහොමද කියන එකයි. ඒකයි යෝගාවචරය කියන්නේ. මොකද නොසැලෙන හිතක් ඇති කරගත්තට පස්සේ සතිය තුලින් මොන අරමුණක් ප්‍රශ්න නැහැ. පිම්බි වෙන්න පුළුවන්, හැකිලෙ වෙන්න පුළුවන්, ආශාස වෙන්න පුළුවන්, ප්‍රසවාසය වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, හිතවිලක් වෙන්න පුළුවන්. හරියටම මූණ දෙන අරමුණම දැනගෙන මම ඉන්නේ මේකේ කියලා දන්නවනම් චංචල කම්පන නැහැ. ඒ තරම්ම මේ චිත්තක්ෂණය තමයි මේ ජීවිතේ නිවන් ලකින්න බහුවේද නැද්ද කියලා දැක ගන්න පුළුවන් ක්‍රමයක් සතිපට්ඨානෙ විස්තර කරන්නේ. ඒක පුරුදු කරන්න පුරුදු කරන්න. මම මේ පුරුදු කරන්න කියන වචනේ අර්ථ දක්වනවනේ එක දෙකට චිත්තක්ෂණ 3-4ක් සතිය පවත්තන්න. තප්පර 3-4ක් විනාඩි 3-4ක් යනට යාට පේනවා මේ කාලේ පුරාම සැලීමක් කම්පනයක් නැහැ. ඉද්ද ගැහුවා වගේ අරමුණත් එක්ක මූණට මූණ දාලා අරගෙන යනවා. එයාට තේරෙන පටන් ගන්නවා එතකොට විපස්සනා ඥාන වර්ධනයක්. සති සමාධි වර්ධනයත් එක්ක විපස්සනා ඥාන වර්ධනේ අර අවසානයේ තියෙන නිවනට අයිතිවාසිකම ඔප්පු දිරප්පු ලියලා සාක්ෂිකාරව තියලා අසං කරගත්තා වගේ බුද්ධියට සින්න වෙනවා. නමුත් එක චිත්තක්ෂණයක ගන්න පුළුවන්ද බැරිද කියන එක ඒ ඉන්ජින පන්දන වලින්ම පෙන්නනවා. ඒක නිසා සරුවඥාන්සේ අරියත්තපල සමාපත්තිය දෙනව නමක් ආනන්ජ සමාපatti කියලා. ආනන්ජ කියලා කියන්නේ ඉන්ජින නැහැ. කම්පන චංචල නැහැ. උලං අදින් නැත්තඳක්පත් වෙන පහන් දැල්ල වගේ එහෙමමපත් වෙනවා. මූණේ රැළ මොකක්වත් නැතුව මූණේ ඡායාව බලන්න පුළුවන් තරමට තැම්පත් වෙනවා. ඉතින් අපිට ඒක හරි බය එලවන සුළුයි. එහෙම වෙනකොට අපිට කම්පන වෙනවා හිතම. මේ මොකද උනේ? මිච්ඡර කම්ප වේවි ආපු ලෝකේ එකපාර මේක නතර උනේ මොකද කියලා අපේ හිත කම්පන වෙනවා ඒකට. මොකද අපේ හිත කම්පණයටම පුරුදු වෙච්ච හිතක්. ඒක තාසක් ඒ කොන්දොස්තර මිනිස්සේ කොන්දොස්තර කෙනෙක් කසාද මගුලට ගියා. කසාද මගුලට ගිහිල්ලා ඉතින් මනමාලිත් ළඟ ඉන්නවලු මනමාලිත් ඉන්නවා දැන් ඇඳලා මනමාලිට ඇඳලා ඉතින් ත්‍රිජිටාර් කිව්වලු පස්සම් කරන්න කියලා මේ වාක්‍යය කියවලා අරමිනියට මොන විදියෙන්වත් අසම් කරන්න බෑ මොකද මේ ඒකට යාගේ යාළුවෙක් ඉඳලා ගිහලා මේ තේොල්ලන්න පටන් ගත්තා එතකොට පට ගාලා අසම් කරා මොකද අර හිටගෙන හොල්ලෝල්ල අසම් කළා අසම් කළා ඉස්තිර මේසේ අසම් කරන්න යාට බැරි හිටගෙන හරි අර ළඟ ඉන්න කෙනා කියලා මේ තේොල්ලට අසම් කරලා ටක් ගාලා උත්තර තමයි සෙල්ලම් අපිටත් ඕන කරන්නේ අපේ පුරුදු කම්පැනි ආවට පස්සේ තමයි ගෙදර ගියා වගේ වැටෙන්නේ. තව ස්ටේෂන් එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් හිටියලු පෙන්ෂන් ගත්ත දවසේ ඉඳලා නිින්ද යන්නේ නැතිල දක්වා. මොන විදියෙන්වත් උට නිින්ද යන්නේ නැතුළු. ඉතින් පස්සේ දොස්තර කෙනෙක් කාට ගිහලා යනකොට යාළුවෙක් හම්බෙලා තියෙනවා. එයාගේ එන්ජින් ඩ්‍රයිවර්ගේ කෝ-පයිලට් වැඩ කරන අනිත් එක. ඒගොල්ලෝ මොකද මේ සර්ට ලෙඩ වෙලා ඉන්නේ? අනේ නෝනා කියලා බලන්නකො කවදාකවත් හරි වෙරේ දැන් නිින්ද යන්නේ ඉන්සොම්නියා. දිවා රාත්‍රී දෙකේ හැරලා. මොකද කියලා හැවලු. ඉතින් අරමස ගුරු අනේ මොකද්ද මන් දන්නේ. ඊට පස්සේ ගවලු මයිත් එක රසාකඩේ පුරාම කෙඩුවේ එන්ජින් එකේ බුදින එකමයි. මීයකා නෙවෙයි එන්ජින් එකක් දෙමම. ඉතින් මීයකාට පෙන්ෂන් ගියාට පස්සේ නිින්දයක් නැතුව නිදියක් නැහැනේ. කියලා මිනිහා කරපොද එන්ජින් එක දුවන ලාවේ කැසට් එකක් දාලා සද්ද පහර කියලා එන්ජින් එක දුවන සද්ද ඇහෙන්න දාපු ගමන් ටක් ගාලා නිින්ද ගියා. අයි ඇසිස්ටන්ට් වැඩ කරන බව දන්නවා මිනිහා බුදි. එන්ජින් එක දුවන්නේ නැත්තම් උට නිින්ද යන්නේ. මිනිහට බයයි දැන් පැන්සර් යන රසායන අස් කරයි. හීනෙන් බය වෙනවා රසායන අස් කරයි කියලා. මොකද දුවන එන්ජින් එකේ බුදිය ලකුරුතු කරලා තියෙන්නේ. අපි මේ සංසාරේ එක තප්පරයකට හැතැම් 6ක් දුවන වේගයක ඉන්නේ. මේ නිරක්ෂය ගත කරන හැම කෙනෙක්ම එක තප්පරයට හැතැම් 6ක් දුවන වේගයක අපි ගත කරන්නේ මේක ස්ථිරසාරයි කියලා අපිට තේරෙන්නේ. කවදා හරි පොළොව නතර වෙච්ච දවසක අපි ආපසට විසි කරන වේගය නිසා පුපුරලා නැහිනවා. ඉතින් අපි මේකේ ඉඳන් අල්ලන්න හදනවා. මේකේ උපුතිරප්පු ලියන්න හදනවා මේ ඉස්තරයි කියලා හිතාගෙන. ඒ වගේම චිත්තක්ෂණයෙන් තිසක්ෂණයෙන් කැඩි කැඩි යන වේගයක අපි ඉන්නේ. අපිට පේනවා ඒක ලොකු පැවැත්මක්, ඒක ලොකු මනුෂකමක්, සිංහලකමක්, බෞද්ධකමක්, මේ જાතියක් ආගමක් කියලා මේකේ සාහ තරංග අහගෙන ලෑස්ති වෙනවා. මේ දෙක අතර මැද තියෙන අගාධය දකින්නවනම් මොකුමනේ නැටුම් කෙලි කුමට කවට සීනාදද කියලා මේකයි බය වෙන්න ඕන එක. නමුත් අපි හිත පුරුදු කළ තුනක් කියලා කෝටි ගණන් අවුරුදු මේ කම්පන චංචලය තමයි ස්ථිර. මේ වෙනස් වෙන දේ තමයි නিত্য කියාගෙන හදාගත්ත හීනේ ඉන්නකොට බැරි වෙලා හරි මේ වැඩ පිළිවෙල නතර වුණොත් අපිට පේන්නේ බයක්, අපිට පේන්නේ චකිතයක්, අපිට පේන්නේ නීරස ගතියක්, අපිට පේන්නේ නිින්දක්, අපිට පේන්නේ කියා ගන්න බැරි වෙලාවක් කලාවක් නැති තරම්. ඉතින් ඒ නිසා ඕක නිවන අරන් දෙන එක නෙවෙයි අමාරු වැඩේ. ඕකට පුරුදු වෙන එක. හරියට මේ ගුරුත්වයේ තුල වැවිච්ච මිනිහෙක් ගුරුත්වේ නැති තැනක ගුරුත්වාකර්ෂණ නැති තැනක හැදෙන්න ගියාම හැම මාසයකටම සැරයක් 100ට එකක් අර්ථියවල වේගයක් ශක්තිය කැඩෙනවලු. මාස කොච්චර දෝ ගාණක් පෘථිවිය ගුරුත්වාකර්ෂණ නැත්තනක ආවොත් මේ ඇටසැකිල්ලෙන් ඒ ඇඟ හිටවන්න ඉන්න බැරිලු. ඒකලු දැන් අඟහරුලෝකට යන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මාස කොච්චර දෝ ගාණට වැඩිය ගුරුත්වාකර්ෂණ නැත්තනක හිටියොත් මේ ඇටවල ශක්ති ෂේරම මාසයකට 100ට එක ගාණේ බහිනවා. බහැලා ආපහු මේ ගුරුත්වයට ආපු ගමන් මනසට කෙලින් ඉන්න බෑ. නිසා අපිට වෙන්නේ අපි බොහොම ස්ථිරසාර අපේම ගුරුත්වයේ සහිත අපේම කම්පන සහිත අපේම චංචන සහිතදී අපිට වෙන්නේ බොහොම තහවුරු හොඳ පැවැත්මක් තියෙන ලොකු ව්‍යවස්ථාවක් කියලා. මොකද සර්වඥාන්සේ එහා පැත්තට ගිහිල්ලා කියනවා මේකේ තියෙන කම්පන චංචල බලනකොට සැලෙන තැලෙන ගති බලනකොට ওই කෙලෙස් නැතුව ඉන්නම බෑ මේකේ. කවම දාකත් මේකේ කෙලෙස් නැතුව ඉන්න බෑ. කෙලෙස් වලින් තමයි මේකේ හිත හදාගෙන මේ මම යන්තම් මේ ගැට ගහගෙන ඉන්නවා. මමත් වීරයෙක්, මමත් නිරෝගී කෙනෙක්, මමත් ලස්සන කෙනෙක්, මම සල්ලිවන්ත කෙනෙක් කියලා හදානින්ද කෙලෙස් ටික නැත්තම් කද්දාකවත් මේකේ පැවැත්මක් නැහැ. නිසා කෙලෙස් නැති වෙනකොට මේ කම්පන චංචල නැති තැනකට ඇදෙනවා අපි. ඇදෙනකොට ඇදෙනකොට බයක් ඇති වෙනවා. අනේ මේ නෑදෑයින්ගෙන් නේද අපි ඇදෙන්නේ? අනේ අපේ නම්බුනාම වලින් නෙවෙයි මේ ඇදෙන්නේ. අපේ වස්තුවෙන් නේද මේ ඇදෙන්නේ? අපි හම්බ කරපු දේ නෙවෙයි ඇදෙන්නේ කියලා ඇදෙන එකයි ඇත්තටම කියනවනම් මේ විපස්සනා කරනකොට හිත හදා ගන්න ඕනේ. විනික්ලේශී තැනට යනවයි කියලා කියන්නේ. ආනින්ජ සමාපත්තයට යනවයි කියලා කියන්නේ නොසැලෙන තැනකට හිත පුරුදු කරනවා. තස තාවර කියන දෙක අතර ත්‍රස්ත වෙන තැන ඉඳලා ස්ථාවර තැනකට යන්න හදනවා. යන්නේ ඒක වළක්කන එකම තමයි අපේ තියෙන දැනුම වෙලා තියෙන්නේ. අපි දන්න හැම දැනුමෙම කරන්න හදන්නේ හිත එතෙන්ට යනකොට ආය ආය කම්පන චංචල දෙනවා. ඉතින් මේක හොඳ ලස්සනට හාස්‍යයට සහ ධර්මයට සම්බන්ධ වෙන තැනක් පේනවා 50 ගණන් වල වගේ 50 56 වගේ ওই බුරුම භාවනා ක්‍රමේ ලංකාවට ගෙනාට පස්සේ මේ භාවනා කරනකොට කම්පන චංචලෙන්න පටන් ගත්තා. භාවනා කරන හැම කෙනෙක්ම එක්ක සැලෙනවා එක්ක අතපය විසිනවා මොකක් හරි. ඒතර සම්ප්‍රදාන කෝල බුද්ධ학ම කරගෙන හිටපු ලංකාවේ කට්ටිය කිව්වා මේ විලෝපනයක් මේ භාවනා කරන්න ඇවිල්ලා පිස්සු හැදීගෙන එනවා. මෙයාගේ මේ වායෝ ධාතුව කම්පන වීමක් වෙනවා මේක වැරදි. විශාල ලිපි ගණ දින වගේක් කියා බුරුමෙට විරුද්ධව මේ විකාර ක්‍රමයක් භාවනා උගන්වලා මේ සැලීමක් ඇති කරලා දීලා තිනවා. උදර පිම්බීම හැකිලිම භාවනා කරන කෙනාට විපස්සනා කරන කෙනාගේ අතපය විශ් වෙනවා එකපාරට ගැස්සෙනවා භාවනාදී වැනෙනවා එන්න ප්‍රශ්න ගියා. ඒක ඉතිහාසගත මේ ප්‍රශ්න උත්තර වැඩපිළිවෙලක් දැන් ඒක ඉංග්‍රීසි පොත පළ වෙලා තිනවා. ඒකෙදී ප්‍රධාන ගෙනාවු චෝදනාව තමයි භාවනා කරනකොට සැලෙනවනම් භාවනා වැරදි කියලා. ඉතින් මහසී සයන්ට බොහොම අහිංසකෝ කියලා දීලා තිබුණා. ඔයගොල්ලෝ කොයි පදනමේ ඉඳගෙන කරනවද දන්නේ ඔයගොල්ලෝ භාවනා කරලත් නැහැ. මේ කරප එකක් දිහා බලලිවලා චෝදනා කරන්න හදනවා. මේ කරලා ප්‍රතිඵල ලැබුවායි කරන්න කියලා. අපි නායක සාන්ත ලියලා තිනවා විපස්සනා පරපුර පොතේ මෙච්චර මුල සිට අග දක්වා ඊටාම පැහැදිලි භාවනා ක්‍රමයක් ඉදිරිපත් කරන මහසී සාඩුගේ ක්‍රමය කවදාකවත් නොකර ඒක විවේචනය කරන වතුරට බහැලා නැතුව පීනන්ට උගන්නන මේ ගුරුවරුන්ගේ මොළ ධාතුව සුද්ධ කරන මොන බෙහෙතෙන් කරන්න පුළුවන් වේද කියලා මට නම් විශ්වාස නැහැ කියලා දීලා තියෙනවා. ඔන්න ඔය ආකල්පයෙන් මම සත්‍ය මේ පරිසම්පදා මාර්ගයේ කියවනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ආස්වාස විශේෂ සතිය පවත්න්නේ ප්‍රස්වාසයේ හිත කැඩී ගියොත් සැලේ. කම්පණය වෙයි සැලියයි. ආස්වාද ප්‍රසවාසයේ විශේෂ කරන වෙලාවට කය විශේෂ හිත සැලී ගියොත් හිත හැලී ගියොත් ඉංජිතම් පංචිතම් කියලා. පන්දිතම් කියලා. ඉතින් බලනකොට ඇත්තනම හරියට භාවනා කරනකොට සතිය කියන්නේ හැම වෙලාවකම මේක නිකන් ගස්සලා තාරින. يعني ගස්සන මේ තසතා තාවර දෙක අතර චලනයක් සිද්ධ වෙන්නේ. සතිය පිහිටවන මොහොතක් පාසා ස්ථාවර වෙනවා හිත. ඊගා චිත්තක්ෂණේ ආයේ සද්දයකට කැඩලා යනවා. නැත්නම් මේ සතිය නෑ කියලා හරි සැලෙනවා. සැලිච්ච ගමන් අරක සම්පරේ වෙනවා. ඉතින් අපේ හිත තියෙන්නේ නිකන් එක පැත්තෙන් වෙවුලන එක පැත්තෙන් ස්ථාර වෙච්චි කෝච්චි පීලි දෙකක් උඩ යනවා වගේ. මේ පැත්තට යනකොට අපි ස්ථාර වෙනවා මේ පැත්තට යනකොට සැලෙනවා. දෙකම අපේ අතේ තියෙන්නේ. මොකද සතියේ. ඒ නිසා සතිය යනකොට මතක් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම වෙනද නැති සැලිල්ලක් තේරෙන්න පටන් ගන්නවා. ඇස් ගැහෙනවා. කන් වල නැලිය විලෙන්න පටන් අර ගන්නවා. තොලකට පුපුරන්න වෙවුලන්න ගන්නවා. ඇස් පිල්ලම් ගහන්න පටන් අර ගන්නවා. මේ ඔක්කොම කම්පන චංචල වගේක් එනවා. මේ කම්පන චංචල ආවට පස්සේ තේරුම් අරගන්න ඕන දැන් සද්දිය පීලි දෙකක් එකක් කම්පන වෙන එකක් චංචල වෙන පීලි දෙකක යන කෝච්චක් නැත්තම් මිනිසෙක් වගේ මේකට පුරුදු කරනවා මෙතෙක් ගිය දෙපැත්තම චංචල වෙන දෙක නිසා ස්ථිරව දැනුණා අපට ඒකයි ඒකේ තියෙන ජෝක් එක මෙතෙක් කල දෙපැත්තම සෙල්ලිච්ච නිසා අපිට වෙන්නේ ස්ථිරයි වාගේ දැන් අපිට ස්ථිර එකක් හම්බෙලා තියෙනවා ඒ නිසා අපිට වෙන්නේ ස්ථිර එක අන්ත භාගය වගේ බරව කපුලක් වගේ මේකට පුරුදු වෙන වෙලාවේදී භාවනා කරන පිරිසක් එක්ක නොහිටියොත් මොකද වෙන්නේ කියලා හිතන්න. මේ විදිහට සාකච්ඡාවකින් විස්තර කරලා නොදුන්නොත් මොකද වෙන්නේ කියලා හිතන්න. අද විශේෂයෙන්ම උගත් පරිසරයේ උගත් අයගේ භාවනාවේදී ඔතෙන්ද ගිහිල්ලා තියෙනවා බර ගාන. අවංකව භාවනා කරන මේ සංසාර බය දැකලා. නමුත් මෙන්න මේ කම්පන චංචල එනකොට ඒගොල්ලෝ ගුරුවරු මාරු කරනවා. භාවනා ක්‍රම මාරු කරනවා. අරමුණු මාරු කරනවා. මට සතිය නෑ කියලා කියනවා. මට සමාධිය නෑ කියලා කියනවා. මහා විලෝපනයක්. මහසීසයරෝ සඳහන් කරලා තියෙනවා ඔය සමාධියේ ස්ථිරකමම නෙවෙයි භාවනාවේ දියුණුව කියලා කියන්නේ. කම්පන චංචලකම තියේදී සමාධිය නැත සතිය තියාගන්න පුළුවන් නම් ඌ විතරයි එගොඩ වෙන්නේ. මේ මේ මේ චංචල තන මේ වේදිකාවට පුරුදු වෙච්ච මිනිහා විතරයි එකොට වෙන්නේ. ඕක නැවතත් තැම්පත් කරන්න හදනවා කියලා කියන්නේ අර උතුරාගෙන යන බත්තලියට ඇතුළේ ඇල්ල තුටියාවක් කරනවා උතුරනවා බලන්න බැරි හින්දා. මම බටක් පැහෙන්න නම් තුන් සැරයක් උතුරන්න එපායි. නැවතත් ඇල්ලතරක් කරොත් මොකද වෙන්නේ? අපි කියනවා සිංහලෙන් කුඩම් ගහිනවයි කියලා. ඇටපුණා වෙනවයි කියලා කියනවා. අද ඉන්න යෝගාවචර 99% කැටපුණා වෙලා. 100ට 100ක්ම කර්මස්ථානාචාර්යවරු ඇටපුණා වෙලා. එක්කෙනෙක්වත් අන්නේ මේ මේ යකාට මන්ත්‍රේ මතුනට ආවේශ වෙන්න ඕනේ කියලා. ආවේශ වෙනකොට බෙහෙත් ඉල්ලනවා. ඉතින් මෙන්න මේ කම්පණය නිසා තමයි මේ චංචලය නිසා තමයි කියන්නේ හොඳ සීලයක් ඇතුව යන්නේ කියලා. සීල පිළිබඳ සැක තියානේ යන්න බෑ. ඒතකොට තමයි මේ සැලෙන්නේ සීල නිසා කියලා. මම මේ දේ කරපො නැති නිසා සයංගලිස 100ට අදට වැඩිය හෙට සීලෙත් අද කරගන්න. අදට වැඩිය හෙට ඉන්ද්‍රිය සංවරෙත් අද කරගන්න. අදට වැඩිය හෙට කාලසටහනක් තියාගන්න. නැත්තම් හිත නිතරම දෙස් දෙනවා මේ සැලෙන්නේ භාවනා නිසා නෙවෙයි මගේ නොසන්ඩාලකම නිසා. මම හරියට වැඩ කරන්නේ. ඒකට කරන්න දෙන්නේ. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ භාවනා කරනකොට මතුරුනට යකාවේද වෙලා වගේ එනවා. එනකොට පිටිපස්සට බලන්න මම බුද්ධ ධම්ම සංඝ කරේ ත්‍රිවිධ රත්නේ සද්ධාමයි ළඟ තියෙනවද සීලේ තියෙනවද? එහෙනම් යන්න. එහෙනම් බය වෙන්න එපා. එහෙනම් අරමුණට එන්න පුළුවන්. සැලේ යන්න පුළුවන්. ඉතින් ඒක නිසා කම්පන චංචල ගතිය කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. සමාජික පැත්තෙන් පේන්න තියෙන ඔය මරණයට බය ගතිය, වයසට යනවට බය ගතිය, ලෙඩ වෙනවට බය ගතිය කියන සමාජික ආකල්පය දෙක තමයි චිත්තක්ෂණයක් සතිය නැත්තම් සැලෙනවා. ඒක කියන්න තියෙන්නේ සතිය නැති චිත්තක්ෂණය කොට දාපු මාළුවෙක් වගේ. විසුමක්ම නැහැ. ඒ නිසායි අපි ওই විවිධාකාර නිදහස මේ විනෝදාංශ හොයාගෙන අපි විවිධාකාර මේ කාලේ මරන්න වැඩ හොයාගෙන ඉන්න තියෙන්නේ තමන් එක තමන් ඉන්නකොට සතියෙන් ඉන්නකොට මහා පාළුයි. මේ චංචල කම්පන ගතිය නැති නිසා. ඒ නිසා මේක සරුවචනාංශේ නිවන් දකපු ගමම කරපු පළවෙනිම දේශනාවේ ධම්මචක්කපවත්තන සූත්‍ර උන්වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් කරුවා අකුප්පා මේ චේතෝ විමුක්ති. මගේ හිත කුප්ප වෙන ගතියෙන් කෝප වෙන ගතියෙන් මිදුණා. ආයේ මාව කුප්පන්න බෑ කාටවත්. මාව සලන්න බෑ කාටවත්. මාව චංචනය කරන්න බෑ කියලා උන්වංශ කිව්වේ මම ගහක් ගලක් බවටපත් වුණා. මේ සේරම හැංගින් වලින් මට ඈත් වෙන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ රාහුල කුමාරයත් එකයි සෝපාකත් එකයි ඒ ඔක්කොගෙම රිමෝට් කන්ට්‍රෝල් එකේ මාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් ගතියක් නැහැ. මගේ පද්ධතිය මයි ළඟ තියෙන කියලා. ඉතින් ඒක නැති අයට තමයි අපි පෘථක් යන කියන්නේ. ඉතින් ඒගොල්ලෝ නිතරම සැලෙනවා. නිසා බැංකු රක්ෂණ සංස්ථා මුදල් නෑදෑයෝ නතාන්න මාන වලින් ලොකු ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා මේ සැලෙන වෙලාවේ අල්ලගන්න. නමුත් ගසානේ අනකොට ඔය තේරම කුඤ්ඤත් එක්කමයි යන්නේ. එකක්වත් නෑ ඉතුරු වෙන එකක්. දැනට නම් ඔය ඉන්නකොට නම් ඔක්කොම හොඳට පේන්න තියෙනවා. නමුත් යන්න ගලකට පස්සේ සුනාමියට ගියා වගේ ඔය කුඤ්ඤත් ගලවගෙන නාය යන්නේ. ඉදාට මොකක්වත් නෑ. අතරම අර වැඩි කුණ්‍ය ගහගෙන හිටපු කට්ටිය ලොකු අසරණකමකටපත් වෙනවා. අයියෝ මෙව්වද මම බලාපොරොත්තු වෙන්නේ. ඒක නැතුව සැලිසැලි ඉන්න මනසට බය වෙන්න දෙයක් නැහැ. මොකද හිටියෙත් ඕමමනේ. ඕකේ දෙයක් නැහැ. ඒ නිසා හුඟාවක් සල්ලි තිබුණත් බෑ මේ ගේම කියන්නේ. හුඟා දුප්පත්ලත් බෑ. මැද පන්තියේ ඉඳත් ඕනේ. මේ සැලීමට සහ නිසැලීමට කියන මේ දෙකට සතිය තුලින් පුරුදු කරන යනකොට සතිය යම් දවසක සති ඉන්ද්‍රිය බවට පත් වෙන තාක්කල් ඔය සැලීමේ ප්‍රශ්නේ අපට එන්නේ නැහැ. සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙච්ච දවසේ ඔන්න එකක් සැලෙනවා එකක් නැසැලෙනවා කියන දෙකට පුරුදු වෙන දවස භවන ජීවිතී තාම වැදගත් දවසක් තේරෙනවා අරමුණ කවදාකවත් 100ක් සත්‍ය අපිට ඉන්න බෑ රහත් වෙනකම්. නිසා ඉන්නා තාකල් නැසැලීමකුත් පැනපු ගමන් චලනයකුයි ඇති වෙනවා. නමුත් මේ චලනය වීම පිළිබඳව හිත නරක කරගන්න එපා. ඔක තමයි ස්වභාවයේ. සැලෙන වෙලාවේ පොඩි ලකුණක් අරගන්න ආශ්‍රය පිට පැනලා. පාරෙන් පිට පැනලා ඉච්චරයි වෙන මොකක්වත් නැහැ. ඔච්චර කල් 100ක් පිට පැනලා තිබුණා. දැන් පැනපු වෙලාව තේරෙනවා නොපැනපු වෙලාව තේරෙනවා. ආනෝ දෙකට නොසැලී යන්න යනකොට නොසැලෙන පැත්තට එන්න එන්න එන්න එන්න පුළුවන්ක් වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට අෂ්ටලෝක ධර්මයේ නොසැලෙනවා කියන අපේ සාමාන්‍ය විවහාරයට ගිහිලා තියෙන වචනේ ඇඟෙන් එන්න පටන් ගන්නවා. හදිසියේ වහාම දුක්ඛදායක පණිඩයක් ආවත් චිත ගණන් ගන්නෑ. ගෝ සතුටක් ආවත් එච්චර ගණන් ගන්න. තව සැරයක් ඕක ඇහෙන්න ගන්නවා. තව සැරයක් ඇහෙන්න ගන්න එක පාට heart attack එන්න, පපුව මැරෙන්න දෙයක් නැහැ. එතකොට එන්නේ එන්නේ එන්නේ මේ මිනිස්යාගෙන් මේ මිනිස්යා වාහනේ කියන shock absorberයක් වගේ ඔහු කරා පැමිණෙන කම්පට චංචල සේරම සාධනෙන් බාර ගන්න එකක්වත් ආපහු දාන්නේ කේලමක් කියාගෙන එන එකනට කේලමට පොහොර දාන්නේ බොරුවක් කියන එකනට ඒක ගසන්න යන්නේ නැහැ. ඔය ඇත්ත වගේ අහගෙන ඉඳලා මම දැන් දන්නව ඔක කට ඇරියෝ කියන්නේ බොරුවක් කියලා දන්නවා. ආ ඇත්ත. එහෙමද? හොඳ හොඳ කර බලන්න නිකන්. එළ හොඳටම කුණු වarpෙන් බයිනවනේ. බොහොම හොඳයි. මේ කිසි විදියකට නෑ එහෙම කෑ අනිත් පැත්තට අර සීයටම උකහා ගන්න දැනගට එනවා. ඊට පස්සේ එවැනි එවැනි මේ කෙනෙක් ඉන්න තැන තමයි ඔය පිසාගෝතමේ කිව්වේ නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාවිතා නිබ්බුතානෝන සානාරි යස්සයන් ඊදිසෝපති මෙවැනි දරුවෙක් ඉන්න අම්මෙක් සැනසෙනවා කවදා අම්මගේ දුක දරුවට දුන්නට දරුවා කවදාකවත් අම්මට නැවත දුකක් දෙන්නේ නැහැ මෙවැනි දරුවෙක් ඉන්න පියෙක් සැනසෙනවා ඒ දරුවගෙන් තාත්තට දුකක් ඉන්නේ මෙවැනි ගෑණියක් මෙවැනි මිනිහෙක් ඉන්න ගෑණියක් සැනසෙනවා මොකද පැමිණෙන කිසිම ආවේගයක් කම්පනයක් අපව දාන්නේ දාලා වැඩක් නැහැ ලෝකේ ඉන්න ඔක්කොම පිරීලා ඉන්නේ. ලෝකේ ඉන්න කට්ටිය කොච්චර කරලා සැලිසැලි ඉන්නේ. ඔය මිනිසුන්ට ආය අලුතෙන් සලන්න දෙයක් නැහැ. සොරි කියලා හිතනවා. බැරි කොන්න මයි ළඟට ආවට පස්සේ ආය ඕක වමහරන්න හොඳ නැහැ. කාගෙන. එදාට තමයි මේ දුක්ඛ සත්‍ය කියන එක ජීර්ණ වෙන්න පටන් ගන්නේ. එතකම අපි මේක අයින් කරලා ඉගෙන ගන්න හදනවා. දුක්ඛ සත්‍ය අයින් කරලා. එදාට තියෙනවා ඉන්න අරින්ද මැරෙන්න ඉස්සෙල්ලා ටික ඉන්න දෙන්නකෝ. ඊට ඔය කර්ම ගෙවෙයිනේ. ඇවිල්ලා ඔතනින් ආය කර්ම නැතුව යයි. ඉන්න තියෙන හරිය ඉන්නයි. ඊට පස්සේ ඒක නිකන් වාහනික ෂොක් අබ්සෝබරේ වගේ නැත්නම් නගර සභාවේ කුණු කූඩේ වගේ. ඕන කෙනෙකුට මේ පා කරන දේක් ඕකට ගිහලා දැම්මට පස්සේ ඒගොල්ලෝ නඩු දාන්නේ ඒගොල්ලෝ අතන මෙතන දාන්න එපා මේකට ගෙනත් දාන්න. එච්චරයි බෝඩ් එක ගහලා තියෙන්නේ. මෙතන ගෙනත් දාන්න අතන මෙතන දාන්න ඒකට නගරේ කැතයි. කොහොමඩක් කුණු තමයි. ඔය කුණු ටික ගත්තට පස්සේ නගරේ ලස්සනයි. ඒ නිසා රහතන් වහන්සේ නමක් ඉන්න ඕනම තැනක ඔක්කොම අර කෙලෙස් රාග මෙවට ඔක්කොම නිකන් දියසුලියක මැද බලන්න අදින ගතියක් එන්නේ. දිස්සුලේ කරකන්න මැදට අදින ගතිය. අනිත් වගේ තමයි රහතන් වහන්සේ ඉන්න තැනක ඕනම කෙනෙකුට කුණු දාන්න පුළුවන්. දැන් මම කවදාකවත් උන්වහන්සේ ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ, කෙලෙසෙන්නේත් නැහැ. ඒ කුණු වැටුණා කියලා රහතන් වහන්සේ කෙලෙසෙන්නේත් නැහැ. මොකද අකුප්පා. එහෙම නැත්නම් මේ සැලෙන ගතියක් නැහැ. ත්‍රස්ත වෙන්නේ නැහැ. මේ ලා සංසාරේ ඇති යෝගේ ආ එකක්වත් මේ ලෝකේ නොවේ යුතු දේවල් වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා මොකට මොනවාරි පණිවිඩයක් දීලා ටිකස්සවන්න අමාරුයි. කුළු ගන්නන්න අමාරුයි මොකද ඔක්කොම පරිප්පු කාලා තියෙන තියෙන જાති හොඳම දෙයක් ඔය හ්ම් හොඳම නරක දෙයක් හ්ම් එච්චර තමයි. හ්ම් මිසක කොහොම කියන්නෙත් නෑ කියන්නේ. හ්ම් මේක නොදී ඉන්නෙත් නෑ මොකද කියන මනුස්සයර කවුරු කරන්නේ ඕමිටි තියන්නත් එපා. හ්ම් එච්චර තමයි. අපි දැන් කරන්නේ මොකද්ද? එකක් ගේනකොට දෙකකින් නමලා ගන්න. එකට එකක් කරන එක නපේ. පුතත් ජනගේ හැටි එකට එකකින් අතර වෙන්නේ නෑ. ඒක කරපු ගමන් එයා දෙකට හතරක් කරනවා. ඉතින් ගිනි ගන්න. අපව ලබා ගන්න නම් හිතන තියෙනවා අපි මොකක් හරි ධරණ ගියා නම් ඒ සරණ ගිය සෑම දෙයකින්ම අපිට වෙලා තියෙන දුකක් පැමිණලා තියෙනවා. ඒක හුඟව දෙනෙක් කැමති නැහැ මොකද ඉතන මේ සරණ යාම ශ්‍රද්ධාවේ උසස් ගුණයක් යටහත් පහත් ගතියක් කියලා. නමුත් අල්ලලා තියෙන වැරකේ වැරකේ වැරදි වැරක දෝරුවා නම් නඩුව පරාදයි. මුගේ වැඩි පොයින්ට් එක වර්ධගතන නඩුව පරාදයි. අල්ලලා තියෙන ඔක්කොම පෙරක දෝරුවා අපි පුතත් ජනයි. එක එක්කක් නැහැ. රහතන් වහන්සේලා පෙරක දුරුකම් කරන්නේ නැහැ. ඒ නිසා ඒක රහතන් වහන්සේ කෙනෙක් ඉන්න බෑ පෙරක දුරුකමේ. ඒ නිසා අල්ලන්න බෑ උන්දලා. ඒ නිසා අපිටත් කවදාද තේරෙනොත් අපිට සරණ අපි විතරයි. අපි කියන එකත් වැරදිද? මට සරණ මම විතරයි. අපි ඇල්ලුවා නම් මෙතුවක්කල්. මගේ දුකට ආසරණ කරන මෙන්න මෙයා මේ දේ මේ වස්තුව මට පිහිට වෙයි කියලා කවදාකවත් ඒක ඉෂ්ට වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. මැරෙන වෙලාවේදී පශ්චාත්තාප වෙලාම මැරෙන්නේ. මොනවාක්වත් එහෙම පිට වෙන්න දෙයක් නැති කෙනෙක් නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මරණය කියලා දෙයක් ඇත්තේ නැහැ. නිසා මැරෙන්න ඉස්සරලා මේ සීරගෙම වෙන් වෙලා සීරගෙම අයින් වෙලා කරන්න හදන. ඒකෙන් කියන්නේ මේ අතකවල දෙමීමක් නෙවෙයි. ත්‍යාග, පටිනිසග්ග, මුත්‍ති අනාලය. මේ තියෙන දේවල් ත්‍යාග කරනවා. පටිනිසග්ග කියලා දීලා දානවා. මුත්‍ති කියන්නේ මේකෙන් මිදෙනවා. අනාලය කියන්නේ මේකේ ආලය අතහරිනවා. මෙව යන්නේ නැහැ. එහෙම කරුවා කියලා මම යන්නේ නැහැ. ඒක එහෙම තියෙනවා. මම අර පොතක් මේ දවස්වල කියවනවා. heart apart without falling away ද මොකද්ද කියලා. වෙන් කෙරුවට කැඩලා විහිලා යන්නේ නැහැ. මේ කර්ම වේගයෙන් ඒක එහෙම හිටිනවා. අපි අපි නෑදෑයෙන් අයින් කෙරුවට නෑදෑ අපි කෙරෙහි වර්තව ගන්න නැහැ. ඒගොල්ලෝ එහෙම බලන් ඉන්නවා. දැන් එයි, දැන් එයි, දැන් එයි කියලා බලන් ඉන්නවා. වස්තුව අපි අතාරින්න හදුවට අපිට ණය වස්තුව අපිට ලැබෙන්න ඕන එක කිසි පැකිලීමක් නැතුව අර තියෙන ක්‍රමය තුලින් ආපහු එනවා. මොනම දෙයකක්වත් වෙන්නේ නැහැ. අපි හිතන්නේ නෑ මම වස්තු ගැන අතහරුත් වස්තු දුවයි මොකද අමාරුවෙන් හම්බ කරගන්නේ. කර්ම රූප වෙන්න තියෙනවනේ ඒව අර තියෙන ක්‍රමයට එනවා. අපි නෑදෑය අතහැරියාට ඒ නෑදෑය අපි අතාරින්නේ නෑ. මිත්‍යය අතාරින්නේ නෑ. මේ අර එක වෙලාවකට පොඩ්ඩක් කම්පැනි තියෙනවා. ඊට පස්සේ ඒ පොත මම පෙන්නන එකේ ලියලා තියෙන්නේ එච්චරමයි බෙන් වුණාට කෑලි කුඩු වෙලා යන්නේ. ඒකේ ඒ ඒ බාහිර ලෝකේ කෙලස් තියෙනවනේ. ඒගොල්ලෝගේ බන්ධනේ තියෙනවා. ඒගොල්ලෝ අපේ දිහාට නැමිලා ඉන්නවා. අපිට තියෙන්නේ බදාගෙන හිටියත් ඔය අපේ පැත්තේ. නොබදා හිටියත් එහෙම නම් ඉතින් ටැක්ස් ගෙවන්න ඕන ඕක ඔයා තියන්නත් එකයි තියෙන්නේ. ඒක කරන්න බෑ සීලයක් නැතුව. ඒක කරන්න බෑ සමාධියක් නැතුව. ඒක කරන්න බෑ පශ්චාත්තාපයක්. ඉතින් බුදුහාමුදුරේ ඒක උත්සලාම් කරලා පෙන්නවා. රජ කුලෙන් ගියේ අතහැලා දැම්ම. ගිහින් රජ කුලයට උදව් කරා. පෙන්වන මේ කිසිම අපි ළඟ අපෙන් කියලා තියෙන යුතුකම් කිසි දෙයක් බාධා කරන තුව කරත හැකි පෙන්ලා දෙන්න උඹලත් එක ගන්න වෙනව නැහැ. ඒ ඕගොල්ලත් එක තරහ නිසා නෙවෙයි ඇල්ලුවොත් එන්නේ කරන්ට් එකක් තමයි. ෂොක් එකක් තමයි වදින්නේ. මොකට යල්ලන්නේ? ඉතින් කරන්න අමාරුයි. මොකද හේතුව අපි මේ දුක කියන එක පෙන්වන්නේ unsatisfactoriness කියලා. අපිට තියෙන හිග භාවයක් වශයෙන් තමයි අපිට දුක පේන්නේ. ඒ නිසා අපි ළඟ තියෙනවා නම් තාම මට ලැබුණේ නැහැ ආවල් දෙය කියලා. ඒ තහක්කල් අපි ඉතින් අරයා මේ ආදී ආදී දිව දික් කරගෙන ඉන්නවා. යම් ප්‍රමාණය ලැබුණාට පස්සේ පේනවා. ওই ලැබෙන සෑම දෙයකින්ම කිසිම අස්පාසුවක් අතතිලා දීලා නැහැ. තිබුණ දුක දුකමයි. ඔයිට වැඩි ලැබුණත් ඔච්චරයි. ඒ නිසා ඕකට ඒක අතේ දුරින් තියාගත්තාම ත්‍රස්ත වෙන්නේ නැති තාවර තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ මේ ආගමක එහෙම නැත්නම් සාමාන්‍ය ලංක බුද්ධ ආගමේ උනා සීලක සමාධියක නැහැ. විපස්සනා කරන මනසට විතරයි ওই අෂ්ටෝක ධර්මයේ කම්පාණ වීම කියන ධර්මතාවය දැක ගන්න පුළුවන් වෙන්නේ කෙලින්ම මුණට මුණ දීලා. සමතිමුත් අපි යෝග කරනවා මග ඇරලා ගිහිල්ලා. එහෙම නැත්නම් මේ කසන කැසිල්ලට මේ කුෂ්ඨ රෝගේ කහලා රත් කරලා සනීප කරන්න හදනවා. කහලා රත් කළා කුෂ්ඨ රෝග සනීපෙන්නේ නැහැ. කෙලින්ම ඒකට මුණ දීම තමයි කරන්න තියෙන්නේ විපස්සනාදි කරන්නේ කාමච්ඡන්දයටත් මුණ දෙනවා. මේ ද්වේෂයටත් ව්‍යාපාදයටත් මුණ දෙනවා. නිදිමතටත් මුණ දෙනවා. සැකයටත් මුණ දෙනවා. කම්පන චංචල හිතරත් මුණ දෙනවා. මේවා නොවිය යුත්තක් කියලා ගන්න. හැබැයි ඊට කලින් සීලයක් සමාධියක් ඇති කරගන්න. ඇතිකන ඒක හරහා ගිය දවසේ තේරෙනවා මේවා නිකන් සායම්බරු විතරයි. බය වෙන තාක්කල් මේවට බය වෙනවා. උන ඕන දෙයක් කියලා එකට කැප කරනවා නේ. යනවන ඒවා එකක්කටවත් දිගට පවතින ගතියක් නැහැ. ඒව එකටවත් අපකරා යොමු වෙච්ච ගතිය මං කරා යොමු වෙච්ච ගතියක් නේ පොදුවේ ගහන ගැහිල්ලක් ගහන්නේ ඔය. ඒ දුක් මට එනේව නෙවෙයි. මානවයට එන දුක් ඒක මං බාරගත්තොත් මගේ දුක කියලා මට එනවා. ඒක ඉතින් කාටවත් ඉතින් අම්මා මැරෙනවා තාත්තා මැරෙනවා ඒක මොකක්ද අහන්න දෙයක් තියෙන්නේ. අර සෙන් මාස්ටර් කෙනෙක් කාට කියාලු එකම පුතා අන්න ගහන හොඳ ගොවියෙක්. ඊළඟවලු මේ මට ඔබතුමත් එක්ක බණ භාවනා කරන්න බෑ. නමුත් ඔබතුමා බණ භාවනා කරන නිසා අපි කොහොම ගෞරවයෙන් සද්ධාවෙන් ඉන්නේ මේ ගමේ. මගේ දරුවට ආශිර්වාද කරන්න කියලා. ඊට පස්සේ කොල් තාත්තා කොයි කියලා. තාත්තා මලයි කියලා. ඊට පස්සේ මම කොල්ලෝ සීයා මලා. තාත්තා මලා. ඊගාට උඹ මැරෙනවා. ඊගාට දරුවා මැරෙනවා කියලා. අර මොනසකලු මං කිව්වේ මේ ආශිර්වාද කරන්න ආවේ ඔබතුමා මේ මොනවද මේ කතා කරන්නේ. යකෝ දරුවා තොට ඉස්ලාම් වලට මොන තරම් කාලා කන්නේ කමන්ද? දරුවා උඹට පස්සේ මැරෙනක විතරයි ලෝකේ තියෙන වාසනාව. ක්‍රමයට යනවා එච්චරයි. මම ඒ නිසා උඹට ප්‍රාර්ථනා කරනවා සීයාමලා තාත්තමල ඊකට උඹ මැරෙනවා. ඊකට දරුවා මැරෙනවා. ඔච්චරයි ආශිර්වාද ලෝකේ. ඉතින් ස්වභාවයෙන් මෙච්ච දෙක වෙන්න යනවා. මේ සෙන් මාස්ටර් මොනවා කියන්නේ? බැරි වෙලා හරි තාත් දරුවා මැරුණා නම් කලින් ඒක අප්සෙට්. ඒක නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කිව්වෙ එච්චරයි. අපිට මේ එක එකටවත් ඔඩ උස්සන්න දෙයක් නැහැ මේක ඔක්කොම එකම ගුවලේ ඉන්නේ. ඉතින් ඕක මොනවද අර මෙහෙට වැඩි මං ඉස්සෙන්ද හදනවා කියලා කියන්නේ. මේක මේ මට කරා පැමිණිච්ච දුකක් නෙවෙයි. මං කරා කියලා දාගන්නේ මං විසින්. මේ දුක හතිකොන පැතිරිච්ච එක. තණ්හායිත හිතට පහර දෙන එක. ඒක අඳුර ගන්න නැතුව ඔක පොදුවේ පැමිණිච්ච දෙයක්. දැන් අපි ලංකම් බස් එකට කොට වෙනක මේ කාලේ ඒ බස් එකේ සීට් කැඩිලා තියෙනවා හොඳටම. අපිට ඔකට ඔච්චර කරකට වෙන දැනෙන රිපෝට් ගෙනපම හදනවනම් හදයි. මුද එක බස් එකක් කරන හොඳට සීට් තියෙනවා. උන් නම්බු කරන්න දෙයක්වත් නැහැ. මොකද ඊගා බස් එකේ ওই සීට් නැහැ. ඒක ලංගමට අයිති වැඩක් මිසක මට තියෙන්නේ සත පහට ගමන් කරලා ගිහලා බහලා යන එක විතරයි. අන්න එහෙම නැත්නම් මේ පැමිණෙන දුක් මටමයි මගේමයි අයියෝ මම්මයි කාලා කන්නේ කියනවනම් කාලා කන්නේ තමයි. ඒකට කම්පන චංචල ගති වැඩි. රහතන් වහන්සේ දන්නවා මම මැරුණත් ওই දුක්ඛ සත්‍ය වෙනසක් ලෝකෙ වෙන්නේ නැහැ. මම උපදින්න ඉස්සෙල්ලා දුක්ඛ සත්‍ය වෙනසක් වෙන්නේත් නැහැ. මම බැලුවොත් මගේ හිත වෙනස් වීම නිසා ලෝකෙ වෙනස් වෙලා පේනවට මම ගියාට පස්සේ ඉවරයි දුක දුකමයි. ඊපස්සේ සරුවචනදී ලෝකී දුක්ඛ සත්‍යෙට මොකක්වත් වෙනසක් කිරුවේ නැහැ. උන්වහන්සේ උඹ දුක්ඛ සත්‍ය දිහා කෙලින් බලපන්. එතකොට උඹට පුළුවන් දුක්ඛ සත්‍ය කියන්නේ විහිළුවක් මායාවක් බව තේරුම් ගන්න. එතකොට උඹ නිදහස වෙනවා කියලා උඹේ පවුල නිදහස වෙන්නේ නැහැ. අම්මා තාත්තා නිදහස වෙන්නේත් නැහැ. ඒක පුළුවන් නම් පවුලට කියලා දීපන්. එච්චරයි උඹට කරන්න පුළුවන්. ඉතින් ඒ ධර්මතාවය හරියට තේරෙන්නේ නැතුව බෞද්ධ රාජ්‍ය පිහිටවන්න හදනවනම් සමාජයක් බෞද්ධ කරන්න හදනවා කියලා කියනවනම් සමාජිකතක නැති කරන්න හදනවා කියලා කියනවනම් අර බෝධිසත්ත්ව කාලේ ලේනවලිගෙන් මොහොත හිඳින්න ගියේ ඒක හොඳයි. කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එනිසා මේ ඡල නිශ්චල ගතිය පෞද්ගලික මට්ටමේ මිස කවදාකවත් දෙන්නෙකුට විරලා ගන්න බෑ. එනිසා එක එකනා භාවනා කරලා කරලා විශේෂයෙන්ම පරියංකේදී එන මේ පශ්චාත්තාව පරියංකේදී එන බලාපොරොත්තු සුන් වීම පරියංකේදී මේ අපේ භාවනා අපිම හොඳ නරක මනින්න හදන ගතිය කවදා හරි ගෙවලා දාන්න. ගෙවලා දාලා එන ඕන දෙයක් අඩු ගන්නෙම බෑ. භාවනා කරන වෙලාවේ මගේ කාය දුස්චත්ත වතී දුස්චත්ත නැහෙනේ. ඒකමදයි. මිනු භාවනා ඥාන මොකක්වත් දුන්න ඉඳගෙන ඉන්නකොට කතා කරන්නේ නැහැ. සතුම් මරන්නේ නැහැ. ඒකමදයි කියලා අඩු ගන්න පැය වාඩි වෙන්න පුළුවන්කම තියෙනවනේ. ප්‍රතිඵල ඕනේ නැහැ. ආනේ දාට භාවනා හැදෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මට මේකේ දිබ්බ චක්ක පහළ වේවා දිබ්බ සෝත පහළ වේවා අහසින් යන්ට ලැබේවා අර ඥානේ වානවා මේ ඥානේ පහළ වේවා කියලා මේවා සේරම කම්පන චංචල තමයි. ඔය එකකවත් නැහැ නිශ්චල ගතියක්. නිශ්චල ගතියෙන් ඉන්න පැමිණි දුක් පැනිරායි. එන දෙයට මුණ දීගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහරලාට මේ අගන බාහිර තියෙන අටලෝ ගහම මේ අපේ ශරීරයකට ඉතිරි ප්‍රබලව ඇති. ඒකේ ඒ කන්නාඩිය මොනවාරි පේනවනම් පේන්නේ මේ මූණේ තියෙන එකම තමයි. ආයේ මේ අස්ත්‍රෝක ධර්මයේ බාහිරේ කියලා මේකේ කියලා දෙකක් නැහැ. දැන් කාසියක් ගත්තොත් නෝනාගේ මූණ තියෙනවා පොල් ගහ තියෙනවා ඉස්සර සතියේ කාසිය. රජිගේ මූණයි පොල් ගහයි. ওই දෙක දෙකකට දැකයි. මට නෝනාගේ වුණ විතරක් තියෙන කාසියක් දෙන්න කිව්වට බෑ. ඒක එහා පැත්තේ පොල් ගහ තමයි. ඔගේ බාහිර අධ්‍යත්ත කියන එක සරුවචනසි දැක්කේ ඒකේම කාසිය දෙපැත්ත වගේ කාසියක් අපිට ගන්න බෑ. නෝනාගේ වුණ විතරක් තියෙන කාසියක් දෙන්න. පොල් ගහ විතරක් තියෙන ගහතියක් දෙන්න කියන්න බෑ. දෙකම එකට යන්නේ. ඉතින් ඒක තේරෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් හිතනවා බාහිරයේ අසලෝක ධර්ම කම්පා වෙන තාක්කල් අපිට භාවනා කරන්න විවේකයක් නැහැ. ස්පාසුවක් නැහැ. ඒ නිසා සම්පත් වෙනකන් ඉඳලා භාවනා කරන්න හදනවා කියලා කියන්නේ. එහෙනම් ඉතින් අර මෝඩ හිඳින්න හදන කතාව තමයි. අපිට තේරුම් ගන්න ඕනේ බාහිරව පේන දුකේ නලියන ගතිය නිසා තමයි අඩු ගන්න ඇතුළතව සන්තෝෂ ගන්න තියෙන්නේ. ඒකට අර වෙලාවේ ඇත්තට වඩා හොඳ වෙලාව. බාහිර කම්පන චංචල තියේදී බුදුන් සරණ යනවා. ධර්මයේ සරණ යනවා. සංඝ සරණ යනවා. Tamange සීලේ සිහි වෙනවනම් තුනන තමයි. අපි ඒ වෙනුවට කමරන්න ඕනේ නැත්නම් ආණ්ඩුවට කියන්න ඕනේ අනම්මනම් දඟලනවනම් සම්පූර්ණ වල්මත් වෙනවා. අර කම්පන වේග වැඩි කරගෙන බාහිර දෙයට තමනුත් ගිහිල්ලා ඒකට බරක් වෙනවා. ඒ වෙනුවට කල්පනා කරන්න තියෙන මේ ලෝක ස්වභාවය මේකයි. මැරෙන්නේ ඉස්සරත් මැරුණට පස්සෙත් උත්තර ජීවත් වෙන නිසා මේ වෙලාවේදී මට ඇතුළට නෙමෙනවනේ. ඇතුළට කියන්නේ තාවකාලික වශයෙන් බුද්ධ ධම්ම සංඝ සරණ යනවා. ඉතින් තමන්ගේ සීලය සරණ ඕ මම සිල්වන්තයිනේ. ඕන දෙයක් කරගත්තයි කියලා හිතෙනවනේ. මම හිතනවා නිවන් දකිනවා. සුසු පරිසරයක් නැහැ කියනවා. දැන් මේ සුසු පරිසරය අවශ්‍යයි කියනවනේ. සුසුනමද අපි කරබල කරදරකාරී පරිසරයක පරිසරයක වුණත් අපිට ඊට පස්සේ හිත හදාගන්න පුළුවන් මේ තත්ත්වෙට. ඔය කියන්නේ විපස්සනා සුද්ධ විපස්සකයා ඕක තමයි ගන්න නිදහසට කාරණාව. සමන්දේ වඩේ එකනා කියනවා අපේ ජීවිතේ හැමදාම දුක් නැහැ. පුළුවන් වෙච්ච වෙලාවේ භාවනා කරන්න කියලා. ඒක කරදර ගැන කතා කරන කට්ටිය පුළුවන් වෙච්ච වෙලාව බලනකොට පික්නික් යනවා. සනකෙලිය යනවා. ඒ වෙලාවේ මේ ඩිංගිත් අකෝලා හම්බුන ඔය වෙලාවේදී පුළුවන් ද භාවනා කරන අපි අර වැඩේ කරන්න ඕනේ මේ වැඩේ කරන්න ඒ වෙලාව ඒක නිකන් ආති කරනවා. ඒකලා කරදර වුවම කියනවා අයියෝ පපුවියක් දෙක ගන්න බලන්න මං වගේ කාල කන්ණියක මට මේ දේ වුණා මේ දේ වුණා කියලා කියනවා. ඉතින් ඒ කට්ටිය දෙපැත්තෙම නාස්ති කරගන්න. විපස්සනා කරන එක නා දැනගන්නවා ඒ විදිය සමාධි ගන්න බැරි නම් එනේ එනේ දෙයට මුණ දීමේ සෙල්ලක්කාර සමාධිය විපස්සනා සමාධිය. ඉතින් ඒක හුඟ දෙනෙක් පිළිගන්න කැමති නැහැ. පිළිගන්න නැති කට්ටියටත් උත්තරයක් තියෙනවා. එහෙමනම් විවේක හොඳට තරණකම තියේදී ශරීර සෞඛ්‍ය තියේදී භාවනා කර බලන්න. අප්පා. එතකොට කියන කාරණා ඇහුවොත් එහෙම බිමට දාවපත් බල්ලෝ කන්නේ කරන වැඩ දිහා බලනවා. ඒ නිසා බැරි මිනිහෙකුට බෑ කරන්න. අර හැකි සංඥාවෙන් ඉදිරියට යන කෙනා ගත්තොත් මේ අපි අපි නවුරුදු 80ක් හෝ 100ක් කාලය තුල අපිට වෙන්නේ විශාල වෙනස්කම් වශයෙන්. නමුත් මානව ඉතිහාසය පැත්තෙන් බලන සංසාරේ පැත්තෙන් බලන මේ එකකවත් විශේෂයක් නැහැ. මේ වෙන සිද්ධි එකක්වත් අලුත් වෙන දේවල් නෙමෙයි. නමුත් අපි සිද්ධියේදී බලනකොට වෙන්නේ බුදු අම්මේ මම මට විසක්ක වෙන්නේ ලෝකේ කාටවත් මෙහෙම දුකක් ඇවිල්ලා නැහැ. මට මේ තියෙන දත එකක්ම විතර දත එකක්ම බුදු අම්මේ මගේ ජීවිතේට ඇවිල්ලා නැහැ. කාටද මට මේ දත එකක්ම නැත්තම් මම භාවනා කරනවා කියලා කියනවා. ඉසේකක්ම ආපු දවසේ කියනවා මේ මේ ඉසේකක්ම තියෙනවා මොනවත් කරන්න බෑ ඉසේකක්ම නැත්තම්. ඉසේකක්ම නැති දවසේ බලනකොට බල්ලෝ කලිසම් අඳින කතාව තමයි කියන්නේ. මල්ල ඔක්කොම කට්ටියක සිච්චාම කරනවා හරි සෞත්තු අපි වලිගේසිලා තියෙන නිසා පස්සේ එළිය තියෙන්නේ නගරෙට යආගන්න විදිහ අපි කට්ටියම ඉඳලා කලිසම් අදිමු කියලා. වැස්සට එහෙම එකතු වෙච්ච ඉලාට කතා කරනවා. ආයේ පායපු දවසේ චී ගන්නකොට කට්ටිය ගියාම ආයේ වැස්ස දවසකට එනකන් පස්සේ එළිය බව මතක නැහැ. රිලවුත් ওই වැස්සට වැසේ ඉන්නකොට කල්පනා කරනවලු බලමන් කුරුල්ලෝ බිනහාර කරනවා. බිල්හාර ගන්න. සත්තු මේ බිල් හරගෙන හරි ජීවත් වෙනවා. මිනිස්සු ගෙවල් හදන්න බලපන් අපිට මෙච්චර අතපය හතර හදන්න එකෙකුට ගෙවක් හදන්න බෑනේ. එහෙම නෙවෙයි මසිනා. උඹ එහෙනම් හෙට පරාලගෙන. හරි හරි මං ගේන්නම් කියනවා. අනිත් එක නේ මම රීප්ලැක් ගන්න. මම පොල්ලතු ගේනවා. ඉතින් වැස්සේ කත්තියා කතාවල. වැස්ස පහයපුවම ආයේ වහින දවසක් එනකන් කට්ටිය එකතු වෙන්නේ නැහැ. ඉතින් පෘථජනගේ දෙල්ලමත් ඔය නාටිය පල්ලෝ කලිසම් අඳින කතාව, ශ්‍රීලාව් ගෙවල් හදන කතාව තමයි. ඒ පෙන්කෙලින වෙලාවේ මොකක්වත් නැතන හොඳට මනසරක් වෙච්චාම කරගන්න දෙයක් නැතින වැස්ස එක තුල ඉතින් සැලසුම්. ඒ වෙලාවේ සැලසුම් කළ වැඩක් නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න. ඉතින් පෘථජනයාගේ සාමාන්‍යයෙන් අපි නිදහසර කියන කාරණා දිහා බලනකොට ඔවා උපදේශ වශයෙන් රූපක වශයෙන් පේනකොට ඔය සෙල්ලම තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒක කියන කට්ටියට අපි ඕකට තවත් මේ ප්‍රශ්න දාන්න ඕනේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මේකේ මොකක් හරි වැරද්දක් වෙලා අපිට මේ විවිධකම් හම්බෙලා තියෙනවා. සංසාරේ කොහොම හරි උත්සාහවන්තව ප්‍රයෝගශීලීව සියලු දෙනා අකමැති වුණත් ඊක හොයාගත්තා මේකම මදිද මේකම කොච්චර වටිනවද ඒ නිසා අපි මේකෙදි තවත් මේට වඩා හොඳ එක ඉල්ලන්න යන්නත් එපා මේක සවුත් උනායි කියලා අඬන්නත් එපා මේ ලැබිච්ච විවේකයම වටිනා දෙයක් මේක කවුරුත් දීපගන්නේ මම්ම ගත්ත එකක් අනේ කරදරේ දුකේදී මට බුද්ධ ධම්ම සංඝ සීපත් වේවා සීලේ සීපත් වේවා වෙන මොකක්වත් එපා කියලා ගියොත් එන්නෙම නොසලෙන තැන තමයි මොකද අපි ඉස්සරහින් තියාන්නේ සද්දීය වස්තු වශයෙන් ත්‍රිවිධ රත්නේ ඒ වගේ තියෙන ගතිය තමයි නොසැලෙන කම. තමන්ගේ සීලයත් සීලේ පතිට්ඨාය කියලා කියන්නේ සීලේ ප්‍රතිෂ්ඨාව ලබාගෙන සීලවන්තයාගේ ස්වરૂපය කාසියක් ටොස් කරා වගේ කියලා. මේ උඩ දාපුවාම කැරකිලා කුච්චර ගියත් වැටිච්ච තැනම අල්ල බදා ගන්නවා. රබර් බෝලේ ඊට වැඩි හාස්පතිම වෙනස් උඩ දැම්මොත් ගැසිලා ගැසිලා ගැසිලා පහත්ම තැනට යනකම් යනවා. සීලේ නැති මනසක ස්වරූපේ රබර් බෝලේ වගේ බම්පේ බම්පේ බම්පේ පහත් දැන්නා. සතිය කාචයක් උඩ දැම්මොත් වැටිච්ච තැන අල්ලනවා. ඒ නිසා මේ ස්ථාවර භාවයේ මූලික ලක්ෂණ සීලය. ඊට පස්සේ දැනට ස්ථාර වෙච්ච කෙනෙක් අදහන එක. බුදුන් අදහනවා ධර්මයේ සංගය අදහන යනකොට සීලයයි මේ තුන එකතු වුණාට පස්සේ අපිට පේනවා කොච්චර කරදරාවක් මේ හතරට බාධා කරන්න ඒගොල්ලන්ට බෑ. බුදුහාමරගේ ಗುಣ කෙලසන්ට කාටවත් බෑ. ධර්මයේ ගුණ කෙලසෙන්නේ සංඝයාගල. මගේ සීල කෙලසෙන්නේ මම විශ්ින් චේතනාපූර්වක කැඩුවොත් මිසක කාටවත් මගේ සීල කඩන්න බෑ. ඉති බුදුහාම කියන ඔය හතර තියෙනවා නම් බහුවේ. ඔය හතර තියෙනවා ඕන වෙලාවකදී මම දැකීමේ සුදුසුකම් තියෙනවා. ඉතින් අපි ඔය හතර පැත්තක දාලා මේ මොනවද එකක් නැතුණයි කියලා හඳන්නේ. පොඩි පොඩි දෙයකට හඳනවා. මොකද අර මේ වටිනා දේ වටිනාකම දන්නේ නැතිකම නිසා. අපර ඒ හතරම කෙලස් නැහැ. මේ ආයෙත් හතරම කෙලස් නැහැ. ඒක තමයි සතරවන ගැටි. අඩු ගානේ අවසානයේ නිබ්බිදාවට දොර ඒක. මකර තොරණ වගේ පේන්න තියෙනවා. කොච්චර උඹට කරදර දුක් කරදර ආවත් සීලේ පිටපන්. මගේ සීලේ කාටවත් කඩන්න බෑ. අනිවාර්යයෙන්ම චේතනාවෙන් මම කඩන්න ඕනේ. මොහොනේ බෙල්ල ගියත් මම කඩා ගන්න නෑ කියලා කිව්වහම ඒක පහුවදුම ශක්තියක් එනවා. මරණ මොහොතදී වුණත් කල්පනා මම මේ නැහින්නේ වෙන මොනවාක්වත් නෙමෙයි සීල් රකින්න ගිහිල්ලා. කවදාකවත් අහිණියක් වෙන්නේ නෑ. ඒ මේ පාහති මොක්ක කියන වචනේ විස්තර කරනවා සිල් ලකින කෙනාට පාති කියන වචනේ කියනවා කියලා. පාතියා සිල් දකින්න කවදාත් අපායට යන්නේ නිසා මොක්ෂය ලැබලා තියෙනවා. සීලවන්තයා කවදාත් අපායට යන්නේ. පාතිමොක්ඛ කියලා කියන්නේ පාති කියන වචනේ පෙන්න සිල් ලකින්න. භික්ෂුනේ භික්ෂු පාතිමොක්ඛ මේ සීලේ. සාමණේරයාගේ දස සීලේ. දස සිල්ුපාසකගේ දස සීලේ. අට සිල්ුපාසකගේ අට සීලේ. ඒ ඒ සීලිය අදාහගෙන කටයුතු කරනවා නම් ඒක මොනම කෙනෙකුටවත් කිතු කරන්න බෑ කියනවා. ඒක මේ පංචිල් උපසත්ත සීලය මේ සම්බදසී කියලා තාරා දෙන මොකුත් නැහැ. තමන් ගත්ත සීලය මොකද්ද? ඒකට වග වෙලා කටයුතු කරනවා නම් කිසිම කෙනෙකුට එයාට හානි කරපෙන්න කනගාටු වෙන්න මිසක් මේ මනසේ සීලේ නිසා නම් කනගාටු වෙන්න වෙන්නේ නැහැ කියනවා. ප්‍රතිෂ්ඨාවක් දෙනවා. ඔය නොසලෙන ගතියක් දෙනවා. ඉන්සාන් සිල්වන්තයා හරි ස්ථාවර දැනක ඉන්නේ. හැබැයි තාම වැඩ ඉවර නැහැ. නමුත් අර නිවනේ ලකුණු දකිනවා. ඒකයි අපේ ඉස්සර ඔය පරණ උපාසකම්මලා මේ මේ වාසක මහතුරු පරණ ඇත්තෝ ගංගොල්ල හිරුවේ රක්විත රජුරණේ හතුටෙන් ඉන්නේ. යට අමුඩිර විතරයි අඳගන්න තියෙන්නේ වෙන මොකක්වත් නැහැ. කන්න තියෙන්නේ මොකක් හරි කවුරු දෙන අත්තමකට ගියාම දෙන බත් එක විතරයි. ඒකට පිරිච්ච ගතියකින් ජීවත් වෙන විනිය දන්න මට කියලා මගේ හිත දෙස් දෙන්නේ. මම එහෙම අපේ පුඩවණ්ඩ කියලා ලොකු මාමා හිටියා. ඒ ලොකු මාමා මේ මුඩි කොණ්ඩේ බඳිනවා. නැෂනල් එක අඳින්නේ මේ අෂ්ටක කියනවා. ඊට ප්‍රසිද්ධයි. හරිම ශිල්ලන්තයි. ඉතින් අෂ්ටක කිව්වම කැමමේසි උත්තර කරන්න දෙන්නේ ලොකු මාමට තමයි. හරිම මේ තල තුන. ඉතින් ගියාම ඔයක තියෙන මොන හරි තෙල් නැති කෑම පොඩ්ඩක් කාලා යනවා. ඉතින් කට්ටි කියනවා ලොකු මණ්ඩ ඔගේ එක එක කෑම තියෙනවා, සැරබීම තියෙනවා, කුකුල් මස් තියෙනවා, කාපන්. ඇත්තෝ මේ නෑ. කමන්න ඕනේ. මට මේ අලුව කැලක් වගේ එකක් දෙන්නු කියලා මොනවා හරි යන්තම් යපිනවා. ඉතින් මිනිස්සු ඇවිල්ලා නිතරම කියනවා මේ මේෂය හදලා තියෙන්නේ සල්ලි ගන්න නැහනේ උඹ විවුර්ත ගන්න. ඒකට ලොකු වන්න මම මුල්ලාසනේ ඉඳගෙන කියනවලු මං වෙනුවෙන් මැරෙන්න ඉන්න මාළුවෝ දැනටත් මොහොතේ සෙල්ලම් කර කර පීන පීන ඉන්නවා කියනවා. මං වෙන හිටේ මැරිච්ච හිට කුකුළු දැනටත් අහුලගෙන කනවලු මට ඒ සතුට තියෙනවා කියලා. මේ මස් මාළු කලාලා මම සතුටට වැඩිය මං වෙනුවෙන් මැරෙන්න හිටපු මාළුවා මේ වෙනකොටත් මොහොතේ පීනනවා. මං වෙනුවෙන් මැරෙන්න කුකුළු දැනටත් ලන්දි අහුලගෙන කනවා. උඹලා ඕන සතුටක් තියෙන කහපුවා මම ඒ සතුට ජීවත් වෙන්නේ කියලා. ඉතින් එතකොට මේ මනසට මම ඇත්තම මේ දෙයියත් ඔය සතුට තියෙනවා. වැසිකිලි ටිකත් ඔය සතුට තියෙනවා. ඉතින් බොහෝම නිහතමානී ජීවිතයක් ගත කරා. ඒ මනුස්සයෝ සලන්න බෑ. කවුරු ඇවිල්ලා අද රැට කෑමල කුකුල් මස් නැහැ කිව්වට ඉස්සර සැලෙන්නේ දැන් නැහැ නේද? කොහොමඩක්වත් කුකුල් මස් කන්නේ ඒ කන කට්ටිය තමයි ආර්ථික උද්දමනයයි ඔය සේරම ඇවිල්ලා තියෙන්නේ. ඔය වැඩි උඩ දාන කට්ටියට. සැලෙන කට්ටියටම තමයි සැලීම ඉන්නේ. කොහොම හරි කමන්නේ මම අවස්ථාවේ හැටියට මට මතක් වෙච්ච ටිකක් සෑය ටිකක් තොරතුරු මතක් කරා. කෙසේ නමුත් විවිධ ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් මම ආරාධනා කර තිනවා මෙල්බන් වලට හරි මෙහෙට හරි වෙන අහන්න සාකච්ඡා කරන්න ප්‍රශ්න මොනවද තියෙනවනම් මතක් කරන්න කියලා. ආනින්ජ ආනින්ජ සමාපatti. සමාපatti ඒක නිරෝධ සමාපatti කියන්නේ අරියත් ඵල සමාපත්තිය කියලා කියන්නේ නිරෝධ සමාපත්තිය අනාගාමී කෙනෙකුටත් යන්න පුළුවන්. ආනිච්ච සමාපatti පොඩි වෙනසයි තියෙන්නේ. මොකද නිරෝධ සමාපත්තියට ගිය කෙනෙක් ඊගා චිත්තක්ෂණේ රහත් වෙනවා කියන්නේ. නමුත් අනාගාමී කෙනෙකුට නිරෝධ සමාපත්තියට යන්න පුළුවන්. ගිහිල්ල වල නැගිටින්නේ අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන විමුක්තියට එළිම රහත් වෙනවා. රහතන් වහන්සේටත් යන්න පුළුවන් නිරෝධ බල සමාපත්තියට. නමුත් ඊට වැඩි ඉහළ මට්ටමක තමයි කතා කරන්නේ අරිහත් බල සමාපත්තිය. අරියත් බල සමාපatti කියන්නේ මේ නිරෝධ සමාපත්තියේ අනාගාමී කෙනෙකුටත් යන්න පුළුවන්. නමුත් අරියත් බල සමාපත්තියට යන්න බෑ. අරියත් බල සමාපත්තිය යන්න පුළුවන් අරියත් ආංශයට පමණයි. ඒ නිසා ආනන්ද සමාපත්තිය කියන එක විස්තර කරන්නේ න ඉංජති කියන එක. ශරීර කම්පර නැහැ, හිත සැලෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් මේ අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වේ මේ කියන්නේ ත්‍රිපිටකයත් එක්ක ගලපලා මේකෙන් අදහස් කරන්නේ අරියත් බල සමාපත්තිය. ආනෙන්ජ ඵල ආනෙන්ජ සමාපත්තිය කියලා ඔය එක තැනක තියෙනවා යසෝජ යසෝජ කියලා ස්වාමීන් වහන්සේ නමක් එනවා ගෝලියෝ 500ක් අරගෙන. ආවට පස්සේ ඒගොල්ලෝ මේ ඔක්කොමලා එකට මාළු අල්ලපු කට්ටිය. ඉතින් ඔක්කොමලා කතා වැඩි. හැන්දකර එනවා සරුවචනාංශේ ගාවට හෙට වස්සසන්නේ කියලා වගේ. වස්සසන්න මෙහෙට එන්නේ. ආවම මේක ඇතුලේ සීනාසන පණුණා කච කච සද්දේ. සරුවචන කිව්ලෝ වගේ කවුද මේ ඇවිල්ලා කෑ ගහන්නේ ආනන්ද කියලා අහනවා. ඒක කියනවා ස්වාමීන් වහන්සේ මේ ආනන්දමේ යසෝජි ස්වාමීන් වහන්සේ 500ක් පිටසත් එක්කයි ලිනෝ ඔබ වහන්සේ දකින්න. මාව දකින්න එපයි කියන්නේ යන්න කියන්නේ. මේ සරුවචනාංශ ওই විකාර වලට කැමති නැහැ කියලා සම්පූර්ණ නිකන් මේ විධායක මේකක් දෙනවා. ඉතින් ආනන්ද සාර මොනවක් කරගන්නද දැන්නේ යසෝජි හම්තරණ කියනවා දකින්නත් බෑද කරුණා කරලා රැවෙන්න ඉස්සලා යන්නේ කියලා. ඒක නිකන් රටින් පිටුවහල් කිරීමක් වගේ. යසෝසාංශ දැනගන්න දැන් බුදුහාමුදුර ගාවට ආවේ මේ ගෝලෝ වන්දනා කරලා කීකරු කරගන්න. නමුත් බුදුහාමුදුර පිළිගන්න කැමති නැහැ. කට්ටියට කියනවා මින් ඉහාට කතා කරන්න බයියා. කියලා බස් වල දවස් දෙකක් තියෙනවා යන්න පුළුවන් හරිය ගත්තත් ඇති කියනවා. යනකොට ඔය කොහෙද මන් දන්නේ ඒ නදියක් අයිනේ සාමාන්‍ය තනිතලාවක් හැමෝම බස් වසනවා. බස් වසලා කට්ටිය කියනවා අපි මේ මාස තුන යම් ආකාරයෙන් මේ හැසිරුණු සර්වඥාන්සේ කැමති දේ ආකාරයෙන් හැසිරෙනවා. ඔයගොල්ලන්ට මම පෙන්වන්න ගියා දැක් ගන්න හම්බුනේ නැහැ සර්වඥන්සේ සතුටු නැහැ අපේ හැසිරීමට. කියනවා පස්සේ මාස තුන යනකොට ඔක්කොම rahat වෙනවා. rahat වුණාට පස්සේ සර්වඥන්සේ කියනවා දවස කාන්දාම දුරන්ඩ මට මතක නැහැ දිශාව කියලා අන්න අන්නර දිශාවෙන් මා විශාල එළියක් වීදෙනවනේ. මහා පුදුම එළියක් නැතිනේ මොකද ඒ? ස්වාමීන් වහන්සේ යශෝස්වාන්ත සතුටු පංචීම rahat වෙලා. කියන්නේ නම් මම දකින්න කැමැත්තෙන් ඉන්නවා කියලා. කියලිවලා ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට ඉර්ධිපල තියෙන ස්වාමීන් වහන්සේනමකට කියනවා යසෝදි ස්වාමීන්ට පණිවිඩය කියන්නේ සර්වතනසේ දකින්න කැමති කියලා. ඒතර නැමුවත දිගාරින්නාසේ දිගාරුවතනමන්නාසේ ඉර්ධිපල ස්වාමීන්ට තෙන්දි කියලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මං සර්වතනසේගේ පණිවිඩයකට ආවේ සර්වතනසේ දකින්න කැමති කියලා. මම යසෝදි ස්වාමීන්සේ අසුරසනක් ගහුවාම පිටත් වෙනවා පිටත් වෙලා එනකොට හැන්දෑවේ පහ හතර පහ භාවනා වෙලා. බුදුහාමුදුරුවෝ භාවනා කරනවා. අර 500ත් ඇවිල්ලා ගහක් වල වාඩි වෙලා භාවනා කරනවා. භාවනා කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේ කට්ටියට එන්නේ කියලා දැන් මිනිස්සු ආවට පස්සේ බුදුහාමුදුරෝ භාවනා කරනවා. ඊට පස්සේ ගිහිල්ලා කියනවා ළඟට ගිහිල්ලා මේ භාවනාව යද්දී අවසරයි ස්වාමීන් වහන්සේ අර කියපු කට්ටිය ආවා කියලා. බුදුහාමුදුරෝ ගල් බුද්දා වගේ මුකුසටෝ භාවනාව අන්දාමදිරට මින්ඩඩිය කරන්න දෙයක් නැහැ නේ. යට වරයක් තියෙනවා. අතට බුදුහාමුදුරෝ ඕන තැනදී කියලා කතා කරන්න ආනන්ද හමුදුර වරයක් තියෙනවා. දැන් මුකුත් අර කට්ටිය කාට කිව්වා ඒ 500ත් එහෙමම ගස්ගල් ගානේ භාවනාව. ඥානදාහවල කරන ඕන මගුලක් වෙච්චා පුදයක් ගහත කියලා පැත්ත කරලා ඉන්නවා. මද්දාහන වෙනකොට හිතනවා දැන්වත් දැන්වත් මේ කට්ටිය බලයි කියලා නෑ. මද්දාහන කියලා සරුවත් ආයත මතක් කරලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ ආන්සර් කඳෝ පිටිසැවිලා ඉන්නවයි කියලා. මුකුත් නෑ. පිටිසදියා බලනොත් පිටිසත් මුකුත් නෑ. ආනන්දහම ඒත් කන දැන් ඔන්න හෙට එලි වෙන්න හදනවා මොකක් හරි එඩි වෙන්න ඉස්සලා වැඩක් තියෙන විදිහට ආනන්දහම පාන්දර යන්නේ ආයෙත් එළියෙන්න බයක් තියෙදි ගිහිල්ලා සරුවත් යනස මතකම අවසරයි ශාන්ත දෙසට තවසරයි තුන් සැරේට තවසරයි මම මේ තුන්වෙනි සැර කියන්නේ ඔබ වහන්සේ ගෙන්නපු පිරිසවිල්ලා ඉන්නවා. ඒතකොට සරුවත් යනස කියනවා ආනන්ද උඹ දන්නවනම් මේ තාක්කල් සරුවත් යනස හිටිය ආනන්ද සමාපත්තියයි කියලා. උඹ දන්නවනම් ඒ ආපු පිරිසෙත් හිටිය ආනන්ද සමාපත්තිය කියලා. මං සලකන්න ඕන සැලකිලි සලකලා ඉවරයි. උඹ ආනන්ද සමාපත්තිය දන්නේ නැති නිසායි මේ සැලෙන්නේ. අපි දෙගොල්ලම හිටිය නොසැලෙන සමාධියක. ඒ නිසා උඹ ඉක්මනට සාහත් වෙන්න බලපන් කියන එක නොකිය අර පිළිසෙට සංග්‍රහ කරන්නේ වගේ. ඒ ආනන්දපල සමාපත්තියේ කීප පොලක සඳහන් වෙනවා. ඔය යසෝජ ප්‍රවෘත්ති සඳහන් වෙනවා. ඒක මම හිතන්නේ උදාන පාළියේ සඳහන් කරලා තියෙනවා. නොසැලෙන සමාධියක්. හිතේ කිසිම සැලීමක් නැහැ. පුලං වදින් තන්පත් වෙන පහන වගේ ඇඟෙත් නැහැ. ඇඟ ඇත්තරම ওই බුදු පිළිම දිහා බලනකොට ඒක හිතන තියෙන්නේ මේක නිකන් ගස් වලින් ගල් වලින් වෙන්නේ. ගඩොලින් තමයි හදලා තියෙන්නේ. ආනන්දපල සමාපත්තියේ ගියාම කිසියම් කම්පන චංචල නැහැ. නිරෝධ සමාපත්තියක් වගේ. ඉතින් කැමති වෙලාවක් ඉන්නේ. ඉතින් ඒකට කියන්නේ සාමාන්‍ය අරිහත් ඵල සමාපත්තිය කියලා. නිරෝධ සමාපත්තියට වැඩි ටිකක් වෙනස් කරලා තමයි කතා කරන්නේ. නෑ නෑ චතුරාර්ය ධානය කියලා කියන්නේ සාමාන්‍ය මේ සමත මට්ටමක් නේ. සමත මට්ටමක ඒතර උපේක්ඛා ඒකාග්‍රතාව තියෙනවා. උපේක්ඛා ඒකාග්‍රතාව තියෙන නිසා කියනවා කාය ඉන්ජන නෑ. කාය ඉන්ජන නෙවෙයි කියන්නේ කාය සංඛාර නෑ. ආශ්‍රද ප්‍රසාර සැලිල්ල නෑ. මුත් වචී සංඛාර මනෝ සංඛාර ඒ වගේ ඇත්තටම මනෝ සංඛාර තියෙනවා. මේ සංඥා වේදනා දෙක තියෙනවා. ඒ චතුත් අධ්‍යාහන කිහිලිවලා මේ ඒක පාදක කරගෙන අනාගාමී ඵලයට ගිය කෙනෙකුට නම් නිරෝධ සමාපatti අදිෂ්ඨාන කරනවා. එතකොට සංඥා වේදනා දෙකත් නතර වෙනවා. එතකොට ගහක් ගලක් වගේ තමයි. ඒක අනින්ජයි තමයි. සැලීමක් මොනවත් නැහැ. ඒකට අර කාණුකොණ්ඩන්නේ හැමතෙම කතාව ඒකයි කියන්නේ. ඒ ශාන්තේ රැමැද්දාවේ ගලක් උඩට ගලක් උඩට ගිහිල්ලා භාවනා කරනවා. භාවනා කරනවා මෙහෙම හිටපුවාම අන්ධකාරේ හොරු වගේක් බඩු තොගයක් උස්සගෙන ආවිල්ලි ඉවරලා රෑ බෙදා ගන්න ඉස්සලා නිදිමත නිසා අර හැමතුරු ගලක් කියලා හිතාන ඔක්කොම හේතු කරනවා ඒ ගලට. හේතු කරලා ඒකට තියලා වටේ බුදිය ගන්න. බුදියගෙන ඉවරලා උදේ නැගිටලා බඩු වයින් කරලා බලනකොට මේ ගලකට නෙවෙයි හේතු කරලා තියෙන හැමතුරු නමකට. මුලල බලන්න හදනකොට හෙල්ලෙන්නේ මොනවක් කරන්න බෑ. එහෙම ඉන්නවා. ඒකට ඒ හුරුන්ගේ විශාල ගෞරවයක් ඇති වෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ මේ උදේ උනා රෑ උනා මොනවත් නැහැ. ඒ නිරෝධ සමාපත්තිය තමයි. ඒකත් ආනන්ජය තමයි. නමුත් ආනන්ජ ඵල සමාපත්තිය කියන එක නම් සාමාන්‍යයෙන් හේතු කරන්නේ පරියත් ඵල සමාපත්තියට. එතකොට සිද්ධ වෙන්නේ කාය සංස්කාර නතර වීම විතරයි. චතුත්ථ ධානයේදී ඒක පිළිබඳවත් විසුද්ධි මාර්ගයේ මත තියෙනවා. මොකද මේ සමහර වෙලාවල් වලට తాවකාලිකව ආය ධ්‍යානෙන් කැඩලා ආය ධ්‍යානට යන්න පුළුවන් නිසා ආනාපානෙ දැනෙන්නත් ඉඩ තියෙනවා කියලා කොහොම හරි ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යාම තමයි මේ කාය සංස්කාර නතර වෙනවා කියන්නේ. ඒ මේ සමත වඩා නැතුව විපස්සනා කරනකොට ආනාපානෙ සංසිඳනකොට ඇඟ යනවා එහෙම තැනකට. ඇඟ යනවා නොදැනෙන තැනකට. හේමම Tamanට එකපාරට අවදුනාට පස්සේ වේලාව ගත වෙච්ච බව තේරෙනවා. හිතියා දන්නෙත් නැහැ නැතුවා දන්නෙත් නැහැ දැනීම නැතුව යන වෙලාවක්. ඉන්න තැන ඉන්න වෙලාවේ ඉරියව මතක නැති වෙන වෙලාවක් එනවා. ඒකත් ගොඩක් වෙලාවට උපේක්ෂා ඒකග්ගතා නිකන් චතුත්ථ ධ්‍යාන සමාධියක් වගේ විපස්සනා සමාධියක් තමයි එතන එන්නේ. හැබැයි මේක මේ අරිටඩි අවදි භාවයක් තියෙනවා. අර වගේ හිත මත් කරන ගතියක් නෑ අවදි භාවයේ තියෙන මේක වශී කරගන්න පුළුවන්. දැන් කාය සංස්කාර නැතුණයි කියලා කියන්නේ හුස්ම දැනෙන්නේ නෑ. කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක හුස්ම වැටුණට ඒක පිරිමැදීමක් කරන්නේ නැහැ. ඒක නිසා මේ එක්ස්පෙරිමන්ට් කරනකොට කරන්නේ යෝගියාගෙන් අහන කොච්චර වෙලාවකින්ද යන්නේ කියලා. යන්න පුළුවන් කියන්නේ පරිේශන වලට ඉදිරිපත් වෙන යෝගී. ඊට පස්සේ මෙතන වීදුරු කෑල්ලක් අල්ලනවා. වීදුරු කෑල්ලට සාමාන්‍යයෙන් තෙත උලන් වදිනකොටම දුමානේ බඳිනවනේ. ඉතින් ඒ දුමානේ බැඳීම අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්න එක තැනකට ගියාට පස්සේ දැනෙන්නේ නැහැ. වීදුරු කැලට වැටෙන්නේ නැත්නම් යනවා. ඒක තමයි විද්‍යානුකූලව බලන්නේ මේකේ මේ තෙත්බර වාතය ඇවිල්ලා වැඩිවීමක් මෙතන නැහැ. පුංචි ගණුදෙනුවක් වෙනවා අර වීදුරට දැනෙනවා මායාව දැනෙන්නේ නැති මට්ටමේ වගේ. යෝගාවචරයට දැනෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ ඉච්ඡානුක පේශින්කින් හුස්ම සටහිත සිද්ධ වෙනවා. එතකොට කියනවා වෛද්‍ය විද්‍යානුකූලව මේ හැමත ලේ හැපීම නතර වෙනවා කියලා. ඒක වෙනකොට මදුරෙක් ඇවිල්ලා බිද්දට මදුරට ලේ ගන්න බෑ. දැනෙන්නේත් නැහැ. එතකොට මැද තියෙන මේ නාඩි ටික තියෙනවානේ ප්‍රධාන ඉන්ද්‍රිය ටික හෘදේ වස්තුව ඒ ටිකට විතරක් ලේසපෑවීම කරනවා. කියන්නේ මධ්‍ය සුසුම්නාට විතරයි ලේසපෑන්නේ. මධ්‍ය සුසුම්නා විතරයි ඔක්සිජන් සහිත ලේසපෑන්නේ. මේවා හේමම නිකන් ෆ්‍රීස් වෙනවා. ඒක නිසා නඩත්තුවක් නැහැ. කායෝෂ්ම තියෙනවා. අස්වාස් ප්‍රසවාස තියෙනවා. නමුත් ඒක Tamanවත් පිටකේනට මනින්න බැරි තරමට යන කාඩු වෙනවා. එතකොට තමයි මේ එහෙම නැතුව දඟලන්න දඟලන්න වෙන්නේ අපි ආයුෂ ගෙවනවා. වැඩියෙන් හුස්ම ගන්නකොට වැඩියෙන් දඟලන්න වෙන්නේ වැඩි වැඩියෙන් ආයුෂ ගෙවෙනවා. يعني වාහනයක් ලයින් කරන්නේ නැතුව දුවන්න දුවන්න කැපෙනවා කැපෙන වැඩිනේ. ඉතින් අපි ඔය දඟලිලි වලින් කරන්නේ අපි අර ගෙනාපු ආවුස ඉක්මනට ගෙවලා දානවා. අතෙන්ට ගියාම අඩුම ගෙවා දැමීමක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ශරීරයේ සුව සේවාව ශරීරයේ ඉන්ද්‍රියන් සමබර වෙන ගතිය, ලෙඩ රෝග තියෙන වයින් වෙනවා, විසයින් වෙනවා හොඳට සිද්ධ වෙනවා. මොකද නිසින්ින්ද කය කය වැඩ කරගන්නවා. කය කිසිම චේතනාවට යොමු කරලා නැහැ. ඉතින් ඒ නිසා අපිට කරන්න තියෙන ලොකුම මෛත්‍රිය තමයි කය පුළුවන් තරම් තැම්පත් කරලා එයාට එයාගේ වැඩේ කරගන්න දෙන එක. නමුත් අපිට බය හිතෙනවා එතකොට මමෙක් නැති වෙනවා. අර නැහැ අවදිය තියෙනවා. ඒ කියන්නේ ඒ සියුම් අන්තිම සියුම් භාවයට ආපුවාම දැන් අපිට අර ඒ කියන්නේ දැනීම තියෙනවා. දැන් ඉන්නවා කියන දැනීම අවදි භාවයේ මත තියෙනවා. ඉන්නවා කියන භාවය. ඒ කියන්නේ කාය සංකල්ප සංසිඳීම. එතකොට ඒක උපරිම සංසිඳීම දැන් අපි ඉන්න තැන දැනෙන්නේ නැහැ කියන්නේ එතන يعني ඒකම ගැඹුරක් තමයි. අරකම හුස්ම වැටෙන්නේ නැති වුණාට අවදිය තියෙනවා. මට අවදියක් නැති වෙලාවක් එනවා. ඒ කියන්නේ සංඥාව දුර්වල වෙලා යනවා. ඉන්න ඉන්න කියන සංඥා නැත ස්ථානයේ සහ කාලය පිළිබඳ සංඥාවක් නැති වෙනවා. හේතු වෙලා බලන පිටිපස්සේ ලකුණු ওই තුන් දෙනාගේ විතරක්ම තියෙනවා. විතර හේතු වෙනවා. පිටිපස්සට බලන්න. එයිසම මැද ඉන්න මැද ඉඳගමු. ඒ නිසා ඒක ඇත්තටම මම කියන්නේ භාවනා කරනකොට මේ සම්පූර්ණ කායින්ද්‍රිය නැති වෙනවා කියන නමුත් මේ අඩු වේගන යන හැටි හොඳට අත්දකින්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අත්දකින්න වෙනකොට බය වෙනවා. අරමුණ නැති වුණා, ඉන්න තැන නැති වෙනවා, වෙලාව නැතුණා කියලා බය වීමක් තමයි එන්නේ. මොකද චංචලයේ ජීවත් වෙන මිනිස්සයාට නිශ්චලකමට එනකොට බයක් ඇති වෙනවා. ඒක අර අජාසත් රජුරෝ මේ පියා මැරුවට පස්සේ ධාර්මික වෙලාව ඉවරලා ඔක්කොම පුරোহিতව ගෙන්නලා අහනවා මේ මම කෙවැනි ශාස්ත්‍රුන් වහන්සේ නමක් අනුගමනය ඉතින් අර හැම ශාස්ත්‍රාස්ත්‍රවරුන්ගෙම ගෝලෙ ඇවිල්ලා කියනවා මේ අපේ ගුරුනාංශ මේමයි සරුවත්ඥයි මේ මේ තියෙනවා ඉතින් ඒ කට්ටිය ඔක්කොම හොල බලන අජාසද්දරන් තේනවා මේගොල්ලන්ගේ මේ ධර්මයේ මෙතන අඩුපාඩු මෙතන අඩුපාඩු කරබණ ඉන්නවා ජීවකයා ජීවකයා ඉඳලා කියනවා මම ආධාරණේ සරුවත්ඥාන් වහන්සේ සරුවත්ඥාසක මෙන්න මෙහෙම ගුණ තියෙන ඔය හැම දෙයක්ම සුතේමුත් අල්ලලා දෙන්න පුළුවන් තර්කෙමුත් අල්ලලා දෙන්න පුළුවන් අත්දැකීමුත් අල්ලලා දෙන්න ඔබතුමා ගන්නව නම් මේ අජිත කේස කම්මල මෙන්න මේ දුර්ලභම තියෙනවා. පකුද කච්චානක මේ දුර්ලභම දැන් බුදු හරුවත් chance එක නෑ. ඊට පස්සේ අන්තිමට මෙයා තීන්දුව කරනවා ජීවකත් එක්ක යන්න හම්බ වෙන්න යන්නේ. ඉතින් රාජකීය ගමනක් නිසා රජුට සාමාන්‍ය ලේසියට තීන්දුව කරන්නේ. එන් ජීවක කෙනා මට වෙලාව දෙන්න මම සැලසුම් කළා කියන්නම් කියලා. ඉතින් හොඳ පසළොස්වක දවසක හැන්දෑවේ කියලා දැන් තමයි යන්න වෙලාව කියලා. ඉතින් රජුරු ඉතින් බොහොම උදාර මේ පෙරහැරක් ඇති කරන බෙර දවුල් ගහගෙන යනවා. ඉතින් ආජාස මේ ජීවකයා කියනවා මෙතෙන් විතරයි බෙර. හැර යන්න පුළුවන් මින් එහාට පයින් තමයි. කැලේනේ. ඒකෝ රාජ්‍යරු කියන හොඳයි එහෙනම් මගේ ආරක්ෂක හමුදා වුණේ. හරි. ඒකේ ප්‍රශ්න නැහැ හැබැයි යන්න ඕනේ. ඉතින් ආරක්ෂක හමුදා ටිකක් යන්න යන කැලේට යනකොට යනකොට නිස්සද්දයි. ඇතුළට යන්න යන්න යන්න යනකොට පෙරහැර දෙපැත්තේ පෙරහැර යන්න බෑ තනි එකන යන්න තියෙන අජාසද්දෝ දැනගන්නවා ජීවකයා මට වැඩක් දෙන්නයි හදන්නේ මාව කොටු කරා. ඇල්ලා කියනවා ඔබ දැනගනින් දැන් කිසිම කෙනෙක් නැහැ මේ හරි සද්දයක් නැහැ මම නොමකට යොමු කරනවායි කියලා. ජීවක කියනවා. තා පොඩ්ඩක් ඉස්සරහට යන්න ආලෝක සංඥාව පෙනේ. පහම් පෙනේ. ඉතින් දැන් ඒ ටික යන්නේ අජාත රජුරෝ පුදුම බයකින් තාත්තා මරපු බයෙන් ජීවත් වෙන්නේ මාව කොටු කරනවායි කියලා. ඉතින් යනකොට ගහක් ගහක් ගහන පුංචි පහනක් තියාන එක එක්කෙනා භාවනා කරනවා. සරුවත් යනසෙත් ඉන්නවා. ඒකට කියනවා පය හඬවන්න එපා. ශබ්ද කරන්න එපා. ඔයගොල්ලන්ට බාධා කරන්න එපා. මම එක්ක එන්නේ කියලා එතකොටලු ලේ උනන්නේ. අර නිසද්දතාවයේ දකින්නට අර කෙලෙස් පරිත්‍යාග කරන්න පේන්නේ මාව මරන්න සැලසුම් කරනවා කියන. ඒ කියන්නේ රැයට සැලසුම් කරන්නේ හමුදාව නැති වෙන විදිහට කැලේට අරගෙන යනවා. ආයුධ මොකක්වත් නැහැ. ඉන්න සෙබිලිටි විතරයි ඒගොල්ලන්ට කරකෝටු පා ගන්න නැතු එන්නේ කියලා කියනවා. යන්න යන්න අඳුර. ඉතින් අර අන්තිමට ගිහලා සර්වඥාසේ දකින්නකොට එයාට තේරෙන පටන් ගන්නවා මේක සැලසුමක් නෙවෙයි කියලා. ඒකලා ගිහිල්ලා අහන ප්‍රශ්න ඔක්කොගෙම තේරෙන්න තියෙන්නේ රාජ බය. හද්දුරණ කියනවා බුදුහාම කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සරුවඥයි තුන් ලෝකට අධිපති. නමුත් මේ කැලේ තනියම ඉන්නකොට මොකද්ද සැපේ? ශ්‍රමණ සැපේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් සරුවඥන්ද කියන මේ ජීවක කියන කතාවත් අපි හරි තනියපි තමයි ඉන්නේ. මේ රැඩ් පබ්ලික් කණ්ඩන්නේ අපි නිදාගෙන ඉන්නකොට අපිට නිදා ගන්න පුළුවන්. ඉතින් බබා ඇඬුවත් බුදියා ගන්න බෑ. බබා අඬනවා නෝනා අඬනවා නා ටෙලිෆෝන් කෝල් එනවා නානා ප්‍රති මොනක්වත් නෑ අපිට. ඊට පස්සේ ආයෙත් කතා කරලා කියනවා රජුරවන්ට දැන් රජු රාජහේවක ඉන්නවනේ. ඔව්. කොහොමද? අනේ මයි ළඟට එනකොට 5000 සාන්දාහතර පුදුයන් දේවන්නාස කියලා පෙරලි පෙරලි තමයි මයි ළඟට එන්නේ. ඒ මොකද රාජබයින්ද? එහෙම නැත්නම් මම මරනවා. හොඳයි දේවන්නාස රජතුමනි ඕක ඇවිල්ලා මයි ළඟ ඉසබුඩු කාලා පැවිදි වෙලා හිටියොත් මොකද කරන්නේ? අනේ මම ළඟට යනකොට වැඳගෙන යන්නේ ආම්දුනි. ආ නෝක තමයි පැවිදි සැපේ කියලා. මොකද තමයි පැවිදිසපේ කියන්නේ අන්න මේ වගේ වෙනසක් ඇති වෙනවා කියලා අර ඇති කරලා දෙනම ඔය ඉතින උලාර මේකේ නෙමෙයි සැපේ තියෙන්නේ මේකයි කියලා නමුත් ඒක ඔප්පු කරලා දෙන්න බෑ රජුරවන්ට නිස්සද්දට බෑ රජුර හැම වෙලාවෙම සංගීතේ ඉන්නේ සෙනඟ තියාන සංගීතේ ඉන්නේ මොකද නිස්සද්ද වෙනකොට තද දෙදරනවා මොකාකරි අනතුරක් රජුර නෙමෙයි අපිත් එහෙමයි ඔය රිලා වුණත් බලන්න කට්ටිය ඉන්නකොට සද්ද වෙනවනම් උන්ට බයක් නැහැ තනි වෙච්ච ගමන් බයයි අපිටත් ඒක තනිය ඇඳීපු තියෙනකොට තනි රාත්‍රී ඉන්නකොට බය කෙලෙස් පරිතේ. ඉතින් ඒකට පිළියම් කරලා හරියන්නේ ඒ කෙලෙස් දිහා බලන්න පුළුවන් පුරුදු වෙනවනේ. ඒක අමාරු. එතන කි මනසට අමාරුයි. ටික ටික පුරුදු වෙනකොට තේරෙනවා සංසාරේ කවදාත් මේ ගමන ගිහිල්ලා නැහැ. එනිසා අපේ තියෙන සෑහෙන අඳුරට බයක් මේ ශනිකබට බයක්, නිසද්දට බයක්. යෝගාවචර කමේදී පැහැදිලිවම කියනවා තනියෙන් දේ බුදියේපා සද්ද කරන්න එපා. තනියම ජීවත් වෙන්න. ඉතින් සෙනෙකේ ඉන්න කෙනාට භාවනා කරන්න ඕනේ භාවනා මධ්‍යස්ථානෙල තනි බේල කලඳලා තනියන්දී බුද්ධියගෙන කතා නොකර ඉන්න එක විම ඉඳගන්න එක ලොකුම භාවනාව. එච්චරයි ඔය වෙන්නේ දවස් හත ධම්ම විරට ඔය විශාල ඥාන අභිඥාන මොකක්වත් ඕනේ නැහැ. පාළුවේ ඉන්න හරිනේ. තමන්ට තමන් නිතර හමු වෙන්න හරිනේ. ඒකනේ අපි දවස පුරාම කරන්නේ ඒක හංගගන්න එකනේ. පත්‍රේ බලනවා අනම්මනම් එළියට දාගෙන ඉන්නවා. තමන්ට තමන් හමු වෙන්න දෙන්නේ නැහැ. ඒකල කියනවා මම නම් ওই මාන්නක්කාරකන්නේ මයි ළඟ මමෙක් නෑ මම බොහෝම අනුන් ගැන හිතලා බලලා කටයුතු කරන කෙනෙක් කියලා මම දැකලත් නෑ මොකද හේතුව බටහිර බාහිර බල බල ඉන්නේ තනි වෙනකොට බය මොකද ඒකා විතර බය උපදවන තව එකෙක් ඇත්තේ නෑ මම යා විතර ඉතින් විවිධාකාර දේවල් කරනවා ඇත්තට භාවනා කරන කෙනාට සෑහෙන ශක්තියක් ඕන පෞරුෂත්වයක් තනියෙන් බුදියන් කරවල වෙනකොට ඉන්න දෙටක් දුකක් වෙනකොට මේක පොඩ්ඩක් බලාගෙන ඉන්න කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් බලන්න වෙන දේවල් නෙවෙන්න ඔන්න යන්න අරපන් කියලා. අන්න යෝගාවචරකම එන්න පටන් ගන්නවා. නැත්තම් මේ මේ සාමාන්‍ය කාම ලෝකයකට එක්ක කිසි වෙනසක් නැත්තේ නෑ. අපි ඔය යැපෙන නැත්තම් අපි කියන ඔය නඩත්තු අංශ තියෙන තාක්කල් යෝගාවචරකමක්. අනිවාර්යෙන් බාල දක්ෂකමක්වත් නෑ. ගාලේ ඉවත් කරන්න වෙන්නේ බය ඇති කරන්නේ. ඔව් ඒ පැවැත්මට තමයි. බයේ තියෙන ගතිය තියෙන්නේ බය නැති ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඇති කරලා ජීවත් කරනවා. නමුත් ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම බයෙම තමයි ජීවත් වෙන්නේ. අනුසුසුනී වෙනකොට ඒක දැනෙන්නේ නැති. ස්වභාවයෙන් ටිකක් ඉන්නකොට එකපාරටම මේ කකුල ගැස්සෙන්නේ අස්වානස දැන් ඉස්සලා කිව්වේ ඒක මේ ඒ ඒ අවස්ථාවට නැති කරගන්න මොකද්ද නෑ නැති කරන්න උත්සාහ කරන්න යන්න නරකයි. ඒකෙදි හිතා ගන්න තියෙනවා අර ඒක සීරුවේ කඹේ වගේ යන්නේ හිත. සතිය ගිහිල්ලා පාට හෙල්ලෙනවා. ඔව් වැටෙනවා. වැටෙනවා. ඒ කියන්නේ ලුහුට ආයාමක් සිද්ධ වෙනවා. වැටලා ආයෙ එන්නේ අරමුණට. ඒක නිසා ඒකම ගිහිල්ලා පුරුදු කරන්න. ඒ කියන්නේ අතපය ගැසෙනවා නැත්නම් මුළු ඇඟම නිින්දෙන් අවදිනවා වගේ දේවල් වෙනවා. ඉතින් ඒක පුරුදු කරන පුරුදු කරනකොට මේක මේ විලෝපනයක්වත් පරිදියක්. ඇත්තටම සතිය කැඩීමක් තමයි. නමුත් ඒ සියුම් මට්ටම ඔච්චර කාල අහුවෙලා තිබුණේ නැහැ. මොකද සතිය නැහැ හිතර කාලේ. දැන් එන්නේ සිවුම් වෙනකොට ඉතාලම අපි කිව්වොත් මේ ඩ්‍රම් එකක් හොඳට බේස් කරාට පස්සේ දුවට ටියුන් වුණාට පස්සේ පොඩි දෙයක් ආවොත් ඇම්ප්ලිෆයි වෙනවනේ. මේ ඇම්ප්ලිෆයි වැඩි වෙනවා කියන්නේ සෙන්සිටිවිටි වැඩි වෙනවා. ඒක නිසා අපි ඒකට තව යන්න අරින්න ඕනේ. තව තව ඕමම මේ බොහොම සංවිධිත තත්වයේදී උම යන්න අරිනවා. යනකොට යනකොට එimhe ගැස් වෙනවා ආය නතර වෙනවා ආය ගැස් වෙනවා ආය නතර වෙනවා දිගටම ප්‍රවාහයේ හිත තියෙන්නේ දන්නේ දහයි. නෑ නෑ ඒක ඒක වෙන්නේ නැත්තම් ලෙඩක් කීයගේ භාවනාව. එහෙම වෙන්නේ නැතුව කවුරට මෙහෙම කරනිනවා අනිවාර්යයෙන් බොරුව කරන්නේ. කැමරාවට. නෑ නෑ පුරුදු කරන අරක පනිනවා. ඒ ඉඳලා ඉඳලා පුරුදු වුණාට පස්සේ සැලුණත් එච්චරයි ඒක උනා ඉවරයි ඊට පස්සේ. ඔව් ඒක ඒකෙන් ආයේ පස්සේ පශ්චාත්තාප වෙන්නේ ඒ පශ්චාත්තාප නොවියම තමයි සත්‍ය බලවේගය කියලා. ඒක රෙකග්නයිස් කරන එකම තමයි. කියන්නේ මේ අනිත්‍ය භාවයක් මේ නිත්‍ය භාවය තුලින් පෙන්නනවා. අපි බලාපොරොත්තු වෙන්නේ කෙලස් නැතිවොත් මේක ඉද්ද ගහවගේ හිටිය කියලා. නමුත් එයා දැන් බබෙක් නිදාගත්තට පස්සේ බබෙක් නිදාගත්තට පස්සේ බලන්න hina වෙනවා, අතපය වෙනවා වැඩ. ඉතින් අපි හිතන්නේ බබා සුරංගනා ලෝකෙත් එක්ක දෙයියොත් එක්ක hina වෙන අපි ඒක කියනවනේ. මේ ළඟදී එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා මේ මිනිස්සෙගේ රෑ අපි හිතනවා රෑ 10 මාර 11 12 වෙනකොට නිින්දේ නිසා මානසික වැඩපිළිවෙලේ අඩුවක් වෙන්න ඕනේ. මනස මොලේ ක්‍රියා කරත්තේ අඩුවක් වෙන්න ඕනේ කියලා නිසා ඒක පරීක්ෂා කරන්න දැන් හරියට තියෙනවා මොලේ හරියට ඒ ඒ දෙපාර්තමේන්තුවට සංඥා නිකුත් කරන්න පුළුවන්. මෙතන ඇහැ, මෙතන කන, මෙතන නාසය එහෙම කියලා හොයන්න පුළුවන්. ඒ මුළු brain activities වලටම මේ වහයි කරලා මේ terminals එක්කෙනෙක් ඇහැරගෙන ඉන්නවලු එයාක් වැඩ කරනවා. අනිත් එකන හොඳටම නිවි. කිසිම වෙනසක් නැතිලු. මොලේ ක්‍රියාකාරීත්වයේ ඔය නිින්ද ගියයි කියලා කිසිම වෙනසක් වෙන්නේ නැතුළු එකපාරට නැගිටිනවලු අර මිනිසයා. ඒත් ඒකේමමලු. අපි හිතන්නේ අපි ලুকু සාන්තියක් ලබනවායි කියලා. සාන්තියක් නෑ මේ කය වැඩ අඩු වෙනකොට මොළේ වැඩ වැඩි වෙනවා. ඒ නිසා සම්පූර්ණ අවදියෙන් වැඩ කරන මනුස්සයගේ බ්‍රේන් වේව්ස් නොයි නිදාගෙන ඉඳලා එකපාරට අවදි කරන කොටයි. ඒ බ්‍රේන් වේව්ස් වල ඔය කියන අපි හිතන තරම් ලොකු වෙනසක් නැති වෙනවා. මොලේ දිග්ගටම වැඩ. අපි කම්පියුටරයක් ඔන් කරලා අපි Windows Word program එකක් කරත් මොන දෙයක් කරුවත් මැෂින් එක එක ගහන්න දුවනවා. මේ මැෂින් එකෙන් 100ට එකක්වත් වැඩ කරන්නේ නැහැ. එකම කොයිම මොහොතකවත් වැඩ කරන්නේ නැහැ. එක එක දෙපාර්තමේන්තුව කරනවා ඒකේ ලක්ෂයක් වැඩ කරන්න පුළුවන් ගතිය තියෙනවා එකයි වැඩ කරන්නේ. ඉතින් අපි කම්පියුටර් එක්ස්පර්ට් කිව්වට මිනිහම හදපු කම්පියුටර් තමයි කවදාකවත් ෆුල් කැපැසිටි වැඩ නැහැ. ඒ වගේ තමයි අපේ මොලේ තියෙන සර්වඥ තරුවචනතා ඥානය ගන්න පුළුවන් මොලයක්. අපි මේ වඩුවෙක් වෙනවා, මේසන් කෙනෙක් වෙනවා, විද්‍යාඥයෙක් වෙනවා, සාමුතුර්ගෙක් වෙනවා කිව්වහම පුංචි කැලලක විතරයි වැඩ කරන්නේ. මුළු යන්ත්‍රයේම හැබැයි ඕන වෙලාවක ඕන දෙයක් වැඩ කරන්න පුළුවන් විදිහට ඇලර්ට් එකේ තියෙන. පෙට්‍රල් පිච්චෙනවා. දිගටම පෙට්‍රල් පිච්චෙනවා. අපි ගෙවන්නේ කියන්නේ අපි ගන්න මොකද? අපි මේ පොඩි පොඩ්ඩක් වැඩ කර අපිට 100ට එකක් ගන්න කියලා නෑ ටැක්ස් කරනවා සම්පූර්ණයෙන්. නිසා අපි නිදාගත්තා කියවට ඇතුලේ වැඩවල ඒ කියන්නේ මගේ පාලනයක් නෑ මේකේ. ඒකා දුවන්නේ කාගේදෝ එජෙන්ඩා <laughs> එකට කාගේදෝ න්‍යාය පත්‍රයකට මොකාද මේ න්‍යායපත්‍ය හැදුවේ කියන කාට තමයි ප්‍රශ්න තියෙන්නේ සාර බලධාරී දෙවියන් අන්තද එහෙම නැත්නම් අනාත්මද කියලා. සර්වඥාන්සිකෝකේ කවදාකවත් පෞද්ගලිකත්වයක් නෑ අනාත්ම ධර්මයක්. හුදු ලක් බයි chance හුදු ශුන්්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි ඒකේ තමයි මේ චරිත හදන්න හදාන්නේ. ප්‍රතිපත්ති හදන්න හදාන්නේ. මම මෙහෙමයි මම නම් මෙහෙමයි අරකයි මේකයි කියන හදනකොට ඒක නිකන් මේ ඇඳුම් ගලවලා දාන වැඩක් සිද්ධ වෙන්නේ. එයාට අන්දමන් දෙන්නවා කියන්නේ. ලැස්මක් ඇති වෙනවනේ. සතියෙන් ඉන්න කෙනාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. සතිය ඉන්ද්‍රිය ධර්මකින් ඉඳලා සති බලයකටපත් වෙනවා කියලා කියන්නේ අන්නේ කම්පණයට පුරුදු වෙලා. ඒ නිසා කියනවා පමාදේන කම්පතිටි සති බලං කියලා ප්‍රමාදයට වැටෙනවා. හිත සතියෙන් ගිලිහෙනවා. අප්‍රමාදයෙන් වැටෙනවා. වෙනකොට කම්පනයක් ඇති වෙනවා. හොඳට පුරුදු කරේ කෙනාගේ ඒ කම්පණේ නැහැ. පමාදේ න කම්පතිටි. ඒ කියන්නේ ඊටාම කනගාටුදායක පණිවිඩයක් එනවා. එයා තීරුම් අරගන්නවා ඉතින් ওই වෙලා ඉවරනේ දැනටමත් ඉතින් දැන් පණිවිඩය හම්බුනාට මම heart attack වුණාට වැඩේ වෙලා ඉවරයි. ඉතින් ඕක තව සැරයක් දෙසරයක් අහනකොට ඔය සැර නෑ. ඉතින් ඕක ලොකු සතුටක් ඇති වෙනවා. ඇතිලා බලනකොට මේ ඇහිච්ච වෙලාවේ අපි සැලෙන්නේ. වැඩේ වෙලා. ඒකත් එක බලනකොට මේ මේ වෙලාවේ දැන් සැලනවා කියන්නේ විහිළුවක් නේ. ඒක දෙතුන් සැරයක් ඇහෙන්නනකොට ඕක නැතු වෙනවා. අන්න වගේ මේ එන සෑම කම්පනයක්ම හිතට දරන්න පුළුවන් බවට සරුවත් යන්සේ සාක්ෂි. අපි කියන අයියෝ මට මේ දුක උනේ ඇයි මෙච්චර සතුට සන්තෝෂෙන් ඉන්න මට මෙච්චර පිංකම් කරන මට ඇයි මේ දුක උනේ කියලා මේක කියා බහන්න තියෙන. අපි සාමාන්‍යයෙන් විලාප කියනවා කියලා කියන්නේ. ශෝක පරිදේව පරිදේවේ තියෙන. ඒ පරිදේවේ මම අපෑම. දරනවා නම් දරන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා සත්‍යපට්ඨනේ වඩනවා නම් ශෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමනස අත්ථකමයි ඉක්මවන්න පුළුවන්. ඔබට ඕනේ නම් අඬ හැරපෑයි. නමුත් පේන්නේ කෙලස්. පේන්නේ මේ අනික් කට්ටියත් අඬාගෙන ගාගෙන නලවගෙන යන්නේ. ඉතින් අනික් කට්ටියත් ඒකටම ලෑස්තිලා මේ මේ අස්සතන් යනවා. බුදුහාමුදුරෝ ගානකට ගන්න මම බාඩන්නේ අඬපන් කවදා හරි මට තේරිච්ච දවසේ තේරෙයි. උඹ කරන්නේ ගිනිගත් පින්නට පිටුරු දමන එකයි. හිතට එන ඕන එකක් හිතට දරන්න පුළුවන්. ඊට කියන්නේ ඊට වැඩිය ලොකු හැකියාවක් තියෙනවා. අපි මේක බෑ කියා ගන්න හදන හුරතල් වෙන්නේ. උරතල් වෙන්න මට පොඩි තුවාලයක් වෙච්චාම අම්මත් කියනෝනේ අයියෝ පුතාට ඌය එකක් ආව නේද ගහමු අපි බේසෙට ඈ අපි ගහමු ඈ ඔයත් ගහන්නකෝ මාත් ගහන්නකෝ කියලා මේචෙට ගහලා බබා හුරතල් කරනවා ආතවර කියවා නම් ඔය තුවාල වෙලා තියෙන්නේ ඔකට බේට්ටියක් දාපන් ඉවරයි කියලා එතකොට අම්මා හිතන එක හරි නෑ වගේ කියලා. ඒ වගේ බුදුහාමුදුර අපිත් එක්ක උරදා කරන්නේ නෑ කියනවා. උඹ කරා පැමිණෙන්නේ කර්මජ වේග, චිත්තජ වේග අනුව උක දරන්න පුළුවන්. දැරීමයි තපස කියන්නේ. දැරීමයි භාවනාව කියලා කියන්නේ. දැරීමයි මහානකම කියලා කියන්නේ. කාටද කියාපෑවනම් ඒකෙන්ම පේන්න තියෙන්නේ මේ පැමිණිච්ච දුකට ප්‍රතික්ෂේප කරනවා. තව කෙනෙකුට කියවමනේ වෙයි කියලා හිතනවා. එයා මට මේ සීනි ටිකක් ගායි කියලා. මේ මේ මීටි කාලයක් ඇතුළතම ඉස්සරකනපත් කාලේ වෙච්ච ගාන සීනි ටිකක් කියලා ගන්නවනේ. ඒ කියන්නේ කටදනවට. ඉතින් ඒ සෙල්ලමත් තමයි මෙතන කරන්නේ. කෙලිම මූණ දුන්නා නම් ඒ වයස ભેදයක්වත් ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් පැවිදි පැවිදි ભેදයක්වත් බෞද්ධ බෞද්ධ ભેදයක් නැහැ. ඉතින් අනික් කට්ටිය කියන නෑ දුකක් අප්පා මයි ළඟට ඇවිල්ලා කියන්නේ කියලා සර්බලධාරි දෙවියන් වහන්සේ කියනවා. බුදුහාම කියනවා මයි ළඟට එන්න එපා. මම ඕගොල්ලන්ගේ වට වා කියන්නේ ඕගොල්ලන්ට පාර කියලා දීලා තියෙනවා. මමත් ඕක කහලා ගියව සැලින් ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. ඔය පුළුවන් කියන හැකි සංඥාවෙන් ගත්තොත්. අපි ලොකු සංහස හරි ලස්සන කියනවා. අපිට ලෑස්ති වෙලා ගියොත් ඔකේ නෑ. ලෑස්ති වෙලා ගියොත් දැන් මං යනකොට සැලේ. කමක් නෑ කියලා කිව්වම දෙසරයයි ඊට පස්සේ අනේ සැලෙයිද කියලා බය වෙන්න ගියත්තොත් එන්නේ ඉස්සලම තැලිලා. يعني දුබලයා දහස්වර මැරෙනවා. වීරයා එක සැරේ මැරෙන්නේ. ඒ නිසා ඉන දේ දරනවා. ඉතින් එහෙම ගිය මේ කම්පන චන්ත්‍ර දරන එක තුලින්මනේ ලෝකේ ජාතික වීරයන් ජීවත් වෙලා පුරුදු වෙලා තියෙන්නේ. හැදිලා තියෙන්නේ. කාටවත් කියන්නේ නැහැ. කියන්නේ ගිය ගමන් නෝන්ජල් වෙනවා. කියන්නේ ගිය ගමන් හුරතල් වෙනවා. අනිත් ඒකටම ආවඩන්න කේවට්ටෝ ඉන්නව වට කරගන්න. පොඩ්ඩක් ඉදිරි ගන්නකොට අයියෝ මම දෙන්න මම දෙන්න. ඒ ඉතින් අරක මහා කලබගැනියක් කරගන්න. ඉතින් අර මම අර ඒ දවසල කොම්බටි වැඩ කරන වෙලාවේදී අලුතෙන්ම කෙල්ලෙක් ගත්තා මේ කුණ්ඩසාලේ පාසාවට. ඉතින් එයාට බාර දුන්නා ඒ මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෙක්ටර් එකේ. ඉතින් ඒතන වැඩ කරන කොල්ලගේ උදැල්ල වැදිලා කකුලේ. මුළු සෙක්ෂන් එකම වහලා කෑ ගහගෙන ඇවිල්ලා ඩිරෙක්ටරත් ඇවිල්ලා හිටියා ඇවිල්ලා අයියෝ සර් මෙහෙමයි මෙහෙමයි මේ මනුස්සයාගේ කකුල කැපුණා අරකයි මේකයි කියලා ඉවරලා ඉතින් අර මේ වැඩ කරන එකනට කතා කරලා කිව්වා ඩ්‍රයිවර්ට ඉතිසා ගින්නනේ අර කියලා කතා කරලා කිව්වා මේ උග්ගේ කැපුණේ උඹ බය වෙන්න එපා ඔය ඉස්ලා අනන්ත කැපිලා තිනවා ඔය විඤ්ඤාගමත් කැපිලා තිනවා උඹ ඉන්දිස්ලත් කැපිලා තිනවා උඹට තියෙන්නේ මේ මාර්ගෙත් නිකන් හිටපන් උච්චර කලබල වෙන්න දෙයක් නැහැ ඉතින් අර සේවකයාටත් මොකක්වත් කරගන්න දෙයක් නැහැ උගේ හැමදම කැපෙනවා නමුත් මේ නෝන මහත්තයා කලබල දුරුසු මොකුත් කරන්න බෑ නෝත් කලබලයි. ඉතින් අපි තියෙන්නේ මොයි පණිනේ පිම්මට පිටුරු දාන එක තමයි සහයෝදරකම කියලා. නැත්තම් මේ සෙනෙහස කියලා ඔක ගණන් ගන්න එපා කර්මන හිටපන් කියන කවුරුත් කියන්නේ නැහැ. එහෙම කිව්වොත් එහෙම හිතන්නේ හිතප්පුවක් නැහැ කියලා. ඒ කියන්නේ කාද මේ ලෙන්ගතුකමක් නැහැ කියලා. නමුත් දරන්න පුළුවන් වේන සේරම දරතැකි වෛද්‍ය දෙපාර්ට්මන්ට් එක කවුද මේ අවුක්‍ය ඇමතිතුමා එයා වෛද්‍යවරයෙක් නෙවෙයි කියපු ප්‍රකාශයක් තමයි ඉස්පිතාලට එන ලෙඩුන්ගේ 80ක් අපරාධේ දොස්තරුන්ගේ කාලේ නාස්ති කරනවා. ඔය 80ම ගෙදර දොරේ සනීප කරන්න පුළුවන්. ඉතුරු වෙන අමාරු ලෙඩු 20ට අපේ ළඟ පහසුකමුත් ඇති දොස්තරලත් ඇති. නමුත් හැරෙනකොට කැස්මක් පිපිරුලක් එනකොට ස්පෙෂලිස්ට් කාට දුවන. ස්පෙෂලිස්ට්ලා සල්ලි දෙන්න නිසා මොකක්වත් කරන්න බෑ. බෑ ඌ දන්නවා අපරාධ මේ එන පොලිමේ බර ගානකට සාමාන්‍ය MBBS එකකින් බෙහෙත් කරන්න. ওই සෙල්ලම තමයි. ඒක නිසා ඔයගෙ නිකාම අවාපෑමක් මේකට හරි කැමති වෛද්‍ය විද්‍යාව. මොකද දිගට වැඩ යනවනේ ටෙස්ට් යනවා හැම කෙනාටම. ඒතකොට ටෙක්නීෂියන්ටත් ගාණක් යනවා. ලැබ් එකෙත් වැඩ යනවා. හැමදාම වැඩ. දොස්තරලටත් පොලිමට ගාණ බෙදීගෙන යනවා. ඒකල හරි කැමති. නුත් තන්නේ කර බොරුව යන්නේ මොකද මේ මැරෙන්න බය. ලෙඩක් කැමිසා කරනවා මැරෙන්න තියෙන බය නේද? අර කුරුකුන ඇත්ත තමයි ජීවිතයක් ගැන බොහෝ වටින දා කහින්න එපා. කිඳිරි ගන්න එපා. එන්නකොටම මයි ළඟට එන්න මම එතකොට බිලක් ලියලා දෙන්නම්. ලොකු බිලක් හම්බෙච්ච ගමන් ලෙඩට තඩිපන්. මට හරි පුදුම හිතුණා ඔය ලොකු සංසත් එක්ක ගිහිල්ලා නව ලෝකේ ඉන්නකොට. එන ලෙඩු පුදුමාකාර ලස්සන ඇඳුම් ඇඳගෙන ඉන්නේ. අපි දකින්නකොට ලෙඩෙක් වෙනකොට ඉතින් කනගාටුවෙන් දුකටපත් වෙලා නෙන්නේ. අර ගේන කට්ටියත් ලොකුම જાති රෝද පුටුවක් කරන ඉවරලා පුම්බගෙන අම්මව තල්ලු කරගෙන යනවා දකින්නකොට මට හිතෙන්නේ මේ විකට ඇඳුම් තරගයක් වගේ. নানা ආකාර කට්ටිය ඇවිල්ලා එක එක සෙල්ලම් පාලා යනවා. ඇවිල්ලා මේ මේ අහවල් ડોක්ටර් කීරද ගන්න පුළුවන්. බැරිද මට පිට කලින් ගන්න. ගියා ගියා. දාදා ගියට කමන්නේ මට දාලා දෙන්න. ඒක දිහා බලනකොට මට ලෙඩක් දුකක් මොකක්වත් නැහැ. තන්නේ කර නිකන් මේ මවා බාපු ලෝකයක් තියෙනවා. ඉතින් ගියේ මුල් මුල් දවස්වල මට නිකන් මේක මේක ඇත්තට මට පෙන්නන්න අඹපු රූපයක්ද මේ කියම නැත්නම් මේ ඇත්තටමද කියලා හිතෙනවා. මොකක්වත් නැහැ. අර නැ පෙන්ඩෝල් පෙත්තේ මොකද කරන්න පුළුවන් කියලා මේ නවරෝකේ ලෝකී කීඩාට ගිහිල්ලා යන්නක වාඩිලා ශරීරය බුද වෙනවා නිකම්ම. එච්චර මුදලක් වල නිකන් හැදේ ගිලා වෙලා හිටියා නම් ඉස්තිතර ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා නිකන් නලාව කියලා එන්නේ නලලා බලවන නම් ලෙඩ හොඳ වෙනවා ඒකත් ඇති. මාර බුරුමෙට ගියාට පස්සේ අපේ හමුදු කෙනෙකුට ලෙඩ වුණා. ලෙඩ වුණාට පස්සේ මම ඉතින් දොස්තර කෙනෙකුට දුන්නා. ඒ දොස්තර ක්වොලිෆයිඩ් දොස්තර කෙනෙක් හැබැයි දැන් සිල්ලම්ම කෙනෙක්. ක්වොලිෆයිඩ් ડોක්ටර් හැබැයි එයා ගියාට පස්සේ කියලා තුන බඩ එකක් මන් තියෙන මේකට වෙදකම් කරන්න ඕනේ. මේ බුරුම පෙත්තක් තියෙනවා. මේ ගුලියක් බිලින්නේ කියලා. ඉතින් මම රාමුතුරෙන් ඇහුවා මේ ඊයා අනේ යා දොස්තර කෙනෙක් නෙවෙයි කිව්වා. බුරුම් වේතක් දුන්නේ කිව්වා. මොකද සනීපද සනීපයි ඒ උනට නලාවක් තිබ්බේ නැහැ කිව්වා. ඉතින් මං දරගත්ත බඩේ නෙවෙයි ලෙඩේ තියෙන්නේ වෙන තැනක. ඉතින් අර නලාව තිබ්බට එන වැඩේ හරි. අයියෝ අර මේ මේ මේ මේ මේ පැත්තේ ඉඳලා තියෙන හොඳ හාමුදුර කෙනෙක් ඒ හාමුදුර මේ බඩේ අජීර්ණයටම ලුබිතකම් කරන්නේ. ගුලියක් තියනවලු බොහොම පුංචි ගුලියක් දීපම සනීප වෙනවා. ඉතින් හාමුදුරු හැම වෙලාවෙම නලාවේ දාගෙන යනවලු අර හැරමිටි ඔය බෙහෙත් ගුලිය ටිකක්. ඉතින් ඒක දාසක් හදිස්සියේ දාන්නට යන වෙලාවේ බෙහෙත් ගුලිය එක ගෙනියන්න මම තනදලා හදිස්සිය ලෙඩෙක් ඇවිල්ලා කිව්වලු හාමුදුරනේ අනේ සමා වෙන්න නෝනට අර වෙන්දයි ඉල්ලීමට බඩ එකක්ම හොඳටම අමාරුයිලා. හාමුදුරු කල්පනා කරාලු මේක අරින්න හදනකොට පඩිසලේ ගෙනල්ලා නැතිලු. හරි වැඩින් උපාසක මහත්තයා කියලා මෙහෙම මෙහෙම කරලා කරලා කරලා කුණු ටිකක් ගත්තා. කතා කර කර මෙහෙම කරන ගම කුන්තියක් ගන්න මේ හරි ගස්සලා මේක කිල්ල දෙන්නකෝ. දුන්නට ගනිපයි. එච්චරයි. ඔව්. එතකොට ඔය මේ අඹ ගහත්තේ ඔය කියන්නේ සාමාන්‍යයෙන් ඇති කරපු හාමුදුරුව එතන ඉඳලා තිනවා පන්සලේ හාමුදුරු කෙනෙක් අඹ ගහත්තේ හාමුදුරු එක තරහා. හැබැයි දක්සලු හරියටම සනීපයි. ඒ කියන්නේ මේකට සනීපයි. ලෙඩේට බෙහෙතට හොඳයි. ඉතින් මේ අම්ගාතේ හැමදෝ තරහින් වෙදකම් කරනවා කියලා. මේ අවිනය නිසා කොහොම හරි මේ <laughs> කකුල යාවලු අමගහත් යාමතුන්ගේ කුෂ්ඨ රෝගයක්. අවිලා මේක මේ රත්ය. දිගට යන බෙහෙත් කෙරුවර හරිය නැති අන්තිමට ඔක්කොමලා කියලා තියෙනවා මේ ආන්දු ගාවට තමයි යන්න වෙන්නේ කියලා. යන්න බැරි නිසා පණිඩ කාර්යයක් කරලා තියෙනකලු අඹ පොත්තක් බඳින්න කිව්වා. <laughs> අඹ ගාවත්තට ඊට් එකට. අඹ පොත්ත බැඳලා සනිපුණා. අපි අපත් ලොකුසාන්ස කියේ අඹ පොත්තේ සිවියත් එක ගලවලා කකුල ගන්නට තියෙන අත්තක අඹ පොත්ත ගලවලා සිවියත් එක තියලා බඳින්නේ කිව්වා. බැන්දලු සනිපයි. එයාට හාමුදුරුවෝ ගැන විශ්වාසය තියෙනවනේ. මෙයා අත තිබ්බොත් හරිනවයි කියලා. ඔන්න ඔයගේ හුඹස් එකක් මේකේ තියෙන්නේ. මම මම මේ කියන්නේ විෂක් නෑ, හදිසි අනතුරු නෑ, ලෙඩ නෑ කියන හදනව නෙවෙයි. ඒව જાති ලෝකේ තියෙනවා. දරුවත්ාන්තෙත් ලෙඩ වුණා, බෙහෙත් කරා. නමුත් මේ අපි මේ නටන නාඩගමේ මගේ දිහා බලනකොට අපි මේ කතා කරොත් අපිට පේනවා අපි අනුන් රවට්ටලා වැඩන්නේ නොසලී හිටපු තරමට. පරිසර දූෂණය අඩුයි, එතනින් ගියාම මේ ආයුෂ නාස්ති වෙනව අඩුයි අනික් මිනිසුන්ට දුක් දෙනව අඩුයි කාකටින් එකයි තියෙන්නේ ඒක හැබැයි අමාරුයි පින්න නැති කෙනාට බෑ භාවනා ඉහළට ගින්න නැති කෙනාට බෑ එයාගේ වැඩිම කක්ක කරලා ගාන එක තමයි ආනයි පාට කට්ටියට කෑ ගහනවා මේ මෙහෙම මෙහෙමයි <laughs> වෙලාව ගිහිල්ලා තියෙන ඒවට මේ කතාවල ඇති ඉස්සර ගමරාලා ඉන්නේ පිටිය මැදලු වටේට ගම ගෙවල් හදාගෙන මැද මිතුළු තියාගෙන ඉන්නේ. ඉතින් දවල් වරියේ ඔක්කොමලා හේන් කොටනවා. කවුරක්වත් ඉන්නේ නැහැ. ඉතින් ගමරාල මොකක් හරි වුණාට ගෙදර ඉඳලා එදා. ගෙදර ඉන්නකොට මේ ගේ ගිනි අරගෙන. ගේ ගිනි අරගත්ත ගමන් ගමරාල ගේ මැද්ද පිටිය මැද්ද කෑ ගහලා ඉවරලා පැනලා කෑ ගහනවලු. ගමේ කවුරක්වත් නැද්දෝ ගෙට ගිනි ගත්තෝ කවුරු හරි වරෙල්ලා පිටිම කෙනෙක් වරෙල්ලා පිටිම කෙනෙක් වරෙල්ලා කියලා කෑ ගහනු ගෑණි බැලුවලු මේ ගිනි ගන්නවා. මේ මිනිහා ගෙඩියට කෑ ගහනවා වතුර කොරා එකට දාලා කවලු ඇයි මිනිහ තෝත් පිරිමියෙක්ට වේද කිවලු. හැබැයිටම යෝධියෝ මට මතක නැති වුණානේ කියලා නැගගලු. නැගලා නිව්වලු. ඉතින් කවුරු හරි ඕනේ අපිට වතුර කරා දාන ඔය කෑ ගහන්න දෙයක් නැහැ. ඔය වෙද්දිත් උඹලා වගේ මිනිස්සු. ඔය වෙන අලුත් දෙයක් දන්නේ නැහැ. ඉන්න ඕනේ. පවුල ඉන්න ඕනේ ඒ වෙලාවට කරා තියාගෙන. ඉතින් හිටියන ඇයි යෝධිය උඹත් පිරිමියෙක් නේ කිව්වා. හැබැයිට යෝධිය මතක රැඳුණානේ. ඔච්චරම තමයි භාවනා කරනකොට කිසියම් දෙයක් ගුරු කර්මස්ථානෙට උගන්වන්නේ නැහැ. උගන්වන්නේත් ඒක නාගේ හැකියාව පෙන්ලා දෙනවා. මේකට මුණ දෙන්න පුළුවන්. ඉතින් ඒකට හිතන මේ කමටහනක් කියලා. මේක මේ මේ ධර්මයක් මේ උගන්වන්නේ කියලා මොනවාක්වත් නැහැ සම්පූර්ණ common sense තියෙන්නේ. මම ඒකේ හොඳටම දැක්කේ ගුරුවේ පඬිසාංශගේ. හොඳට ස්ටඩි කරන ප්‍රශ්නේ ප්‍රශ්නේ කියලා කියන ඔයා ළඟ මේ ගුණේ තියෙනවා මේක පොඩ්ඩක් යොදලා බලන්න. ගිය දවසට යාට පෙනුනේ ධර්මයක් පැතිරෙනවා කියලා. ධර්ම නෙවෙයි ප්‍රകൃතිය. අපේ තියෙන මූලික ශක්තිය වලට හර බැරි වෙලාවට පොඩ්ඩක් ගන්නවා. අතට ගන්නවා. අතට ගන්න හොඳයි හොඳයි කියලා හරි ගසලා ඊට පස්සේ කියනවා බබා ඔයා බාර ගන්න කරගන්නයි කියලා. සරුවචනාංශ විතර ඒ වගේ කන්නාඩියේ මූණට අල්ලපු වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ. ඒ මොකද ඊතරම් විශ්වාසයි. මේ හැම කෙනෙක් ළඟම නිවන් දකින්න ශක්තිය තියෙනවා. හැම කෙනෙක් ළඟම පින තියෙනවා. නමුත් අර මේ Taman කෙරේ හීනමානෙන් හිතලා එහෙම නැත්නම් මේ අනුන් ගැන විශ්වාස කරලා ඇති කරගත්ත මේ මේ නිහීන ගතියක් තියෙනවා අපි ගාව. අපි ළඟ තියෙනවා බය අඩු ගතියක්. ඒකට කියන්නේ ස්වෛරී ස්වාධීන ගතියක් අපි ළඟ නැහැ. අපි හිතනවා නේ අහවලාගේ අනුකම්පාවෙන් මේක වෙන්නේ. අහවලාගේ ආශිර්වාදයෙන් වෙන්නේ කියලා යටහත් පහත් ගතිය. ඕක පෘතඥයි. ඒකිට ඒ ඉස්සල ਸਰවඥාන්සේ සාක්ෂි කරගෙන ඇතුලේ වඩා ගන්න ඕනේ. වැඩලා බලනකොට ඔක්කොම තියෙනවා. හොඳයි. කොහොමhari අපි විනාඩි 10ක් විතර වැඩිපුර වෙලා අරගෙන තියෙනවා. මේ මෙල්බන් පැත්තේ ප්‍රශ්න තියෙනවාද මන් දන්නේ අපි දැන් හමාර කරන්න හදන්නේ. අය කියන්නේ බොහොම හොඳයි. අපි මේ ටිකක් වෙලත් ගියලා තියෙන නිසා අපි එනම් මෙහෙන් සමුදෙනවා. අපි ධර්ම සාකච්ඡාවේ නිමාව දකින්නයි බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන් සරණයි. ඒ අපි ධර්ම සාකච්ඡාවේ මාරේ වශයෙන් පේන පෙනසිල් දනාට පින් ප්‍රමිනීමටත් ඥාති ජීපත් කරගන්නත් අප අපගේ ප්‍රාර්ථනා ජීපත් කරන දාති කාතා සජ්ජහනාක් පිළිමේ තාවතාච සම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චංගම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියං එත්තාවතා චංගම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං විදංගෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදවෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදවෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදවෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන